අපේ ආරාධනාව පිළිගෙන ගෞරවණීය ඔබ සම තාම ගෞරවයෙන් ආදරෙන් පිළිගැර ගන්නවා ඒ කොටත් සාකච්ඡාව ගැනීමට අපි කල්පනා කරේ අද මතුවලා තිබෙන කරුණු කීපයක් පිළිබඳව ඔබතුමන්ලා මගින් ජනතාව දැනුවත් කිරීමටයි පළමුවෙන්ම මගේ හිතේ අපේ අවධානය යොමු යුතුයි පහුගිය දවස්වල මේ රජය විශාල ප්‍රචාරයක් ගෙනිච්චා ඔක්කොම හරියේ දැන් අපි ඔක්කොම බේරගත්තයි වැඩේ දැන් කිසිම බයක් වෙන්න සිදුවක් නැති දැන් දේශීය යාන්ත්‍රණයක් අපි හදලා තියෙනවා කිසි කෙනෙක් මේ මේ පුටුවට අරින්න බැරි විශාල ජයග්‍රහණයක් ඇටියට කොච්චර හරි එක අමුතු විදිහම තුනක් කියන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගත්තා. ඒ වගේ පෝස්ටර් ගහලා මහා විශාල ප්‍රචාරයක් ගෙනදා සම්පූර්ණයෙන්ම ජනතාව මුලා කරන්න. ඔය ගොබල්ස් න්‍යායෙන් ජනතාව මුලා කිරීම තමයි මෙයාලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඇත්ත වශයෙන් බැලුවොත් අතිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගත්ත කොහොමදත් මේ අලුත් යෝජනාව ඇමරිකාව මැදහත් වෙලා ගෙනත් අලුත් යෝජනාව ගන්න ඉස්සර වෙලා තිබුණේ අර හුසේන්ගේ යෝජනාව. කියන්නේ කොමිෂනර්ගේ යෝජනාව. ඊට පස්සේ ඇමරිකාව මේක අතට අරගෙන අලුත් යෝජනාවක් ගෙනාවා. ගෙනාවා ගෙනාවා මේක තමයි මෙයාලා කියන්නේ මේ දැන් අධිරාජ්‍යවාදීකින් මේක බේරගත්තයි දැන් කිසි දෙයක් නැති දේශීය යාන්ත්‍රණයක් කියලා. මේක මූලික පට්ට බොරුව. අර මේකේ හයවෙනි වගන්තිය ඔපරේෂන් මේකේ හයවෙනි වගන්තිය අරගෙන බලුවා හොඳටම පැහැදිලි මේක කිසි ලෙසකින් අර හුසේන්ගේ යෝජනාවට විරුද්ධ නැහැ ඒකම තමයි. කියන්නේ ඇමරිකාව ගැන අල්ලලා තින්නේ. අර හුසේන් ගැන අපි යෝජනාවම තමයි. එකම දේ දිනෝ වෙනසක් තියෙනවා හයිබ්‍රිඩ් කියන වචනේ පාවිච්චි කරලා නැහැ. එච්චරයි වෙනස. අනිත් බැලුවාම අර කියපු දේවල් හයවෙනි වගන්තියේ කියපු දේවල් බැලුවාම සම්පූර්ණයෙන්ම ඒ හුසේන්ගේ යෝජනාවේ තියෙන ඒ අධිකරණ සලස්වතම මෙතනක් තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම කොටිම්බ කියනවා නම් ලේබලේ වෙනස් කළා. දේශීය කියන ලේබලේ ගහලා අන්තර්ජාතික පරීක්ෂණයක් කරලා මේක සිද්ධ වෙන්නේ. මෙන්න මේක වගේ පැහැදිලිව අපි එදිනෙදා කරන්න ඕනේ. කියන්නේ මේක සම්පූර්ණයෙන් ජනතාව මුලා කිරීම පිණිස කරන දෙයක්. කිසිම වෙනසක් නැත්නම් මේ යාන්ත්‍රණයත් අර හුසෙන්ගේ යාන්ත්‍රණයත් එකම දේ තියෙන්නේ මෙතෙන්දී එක ප්‍රශ්නයක් අපිට අහන්න වෙනවා. මොකද ඇත්ත වශයෙන්ම මුදලාගෙන ගියාම කිසි කෙනෙක් මේක තරම් ගැඹුරෙන් අහලා නැහැ මේ ප්‍රශ්නේ. මොකක්ද මේ ප්‍රශ්නේ? ඇයි ඇමරිකාව පැනලා මේ හුසෙන් ඉදිරියට යෝජනාවට ටිකක් වෙනස් යෝජනාවක් ඉදිරිපත් කරේ. ඇයි ඇමරිකාව මේ කටයුත්ත කරේ? මේකට හේතුවක් තියෙනවා නිකන් නෙවෙයිනේ. ඇයි මේ කටයුත්ත කරේ? ඇයි ඇමරිකාව අර හුසේන්ගේ අන්තර්ජාතික පරීක්ෂණයක් කියන යෝජනාව අපට අරගෙන ඒක පොඩ්ඩක් වචන වෙනස් කරලා හයිබ්‍රිඩ් කියන එක වෙනස් කරලා දේශීය කියන ලේබල් එක ගාලා අයි මේක ඉදිරිපත් කරේ. මේ ප්‍රශ්නේ අත් වශයෙන් කිසි කෙනෙක් මං හිතා දැක්කේ නැහැ හොඳට දිගින් දිගට අහලා තියෙනවා. හොඳට විස්තර කරලා ගැඹුරින් අහලා තියෙනවා. මෙතෙන්දී අපිට පේන හොඳ දෙයක් මොකද මේක මෙහෙම කරේ. මේ කිරීමට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අර අන්තර්ජාතික පරීක්ෂණයේ හුසේන් යෝජනා කරපු කොමිෂන් යෝජනා කරපු කිසිම වළංගු පරීක්ෂණයක් නෙවේ. කිසිම උසාවියකින් මේක පිළිගන්නේ නැහැ. හේක් එකේ උසාවියෙන් දෙයක් කිසිම රටක කිසිම උසාවියකින් මේ කිසිම සාක්ෂයක් නැතිව බොරු ඇසුරුදුට මේ කරන සාක්ෂිකාරයෝ අවුරුදු 20කින් පස්සේ තමයි නංගලි කරන්නේ මේ වගේ දේවල් කළා මේක කිසිම අධිකරණයකින් පිළිගන්නේ නැහැ. ඒකුවල අධිකරණෙන් තියා වෙන රටක කිසිම අධිකරණයකින් කිසිම දෙයකින් පිළිගන්නේ නැහැ. එම නිසා මේක පිළිගැනීමට නම් කරන්න තියෙන්නේ මේකට අර දේශීය එකක් ගැට ගන්න ඕනේ. ඒකයි කියන්නේ අර අන්තර්ජාතික පරීක්ෂණය වෙනුවට ඒකට දේශීයක් ගැට ගහලා මේ රටේ ඇතුලේ අපේ අය පොඩ්ඩක් සම්බන්ධ වෙලා මූලික වශයෙන් අර විදේශීන්ගේ මගපෙන්වීම අනුව කරන පරීක්ෂණයක් තියෙනවා. එතකොට විතරයි මේ පරීක්ෂණය බලංගු වෙන්නේ. උසාවියකින් පිළිගන්න පුළුවන් පරීක්ෂණයක් වෙන්නේ. මෙන්න මේක නිසා තමයි ඇමරිකාව පැනලා මේක මේ විදිහට ඉදිරිපත් කළේ. දේශීය ලේබලේ ගහලා මෙහි ඉන්න නඩුකාරයෝ NGO ටිකක් එක්ක දෙන්නේ දාලා මූලික වශයෙන් අර අන්තර්ජාතික පරීක්ෂණයේ ස්වභාවය රැකගෙන මේ විදිහටම මේක කිරින්න. මේක ඉතාමත්ම සූක්ෂම ලෙස කල්පනා කරලා කරපු ප්‍රයෝගයක්. ඒකට තමයි අපි කෑ ගහලා කියන්නේ ඕ අපිට දේශීය දැන් ඇති දෙයක් නෑ අපි බේරද අපි බේරිලා දෙන අපි තොණ්ඩුවටම උගල මේ දේශීයින්ද. මොකද අන්තර්ජාතික තුල නම් මෙහෙම තොණ්ඩුව දාන්න බෑ. මේ දේශීය උපින්දු තමයි හොඳටම තොණ්ඩුව දාන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙන්න මේක එක හේතුවක්. අනිත් හේතුව තමයි දැන් මේකට අපිත් එක්කම වෙලා මේකට දෙගොල්ලම එක්කම වෙලා කරාම අනිත් ජාතීන්ට මේකට විරුද්ධ කියන්නේ රුසියාවට චීනට පාකිස්තානට කෙනෙකුට කටහොල්ලන්න බෑ මේකට විරුද්ධව. ඇයි? අපිමනේ අපි බාරගෙන තිබෑ බිල්ල අරගෙන තොරතුරු දාගත්තා. ඉතින් අල්ලගෙන. ඉතින් ඒක නිසා ඒ විරෝධය සම්පූර්ණයෙන්ම මේකෙන් මග ඇරෙනවා. මෙන්න මේ හේතු දෙක නිසා තමයි ඒක ඉතාමත් වැදගත් හේතුව. මොකද දිගින් දිගටම අත් දිගින් දිගට තමයි මේ සැරේ වුණත් පාකිස්තානයේ චීනයේ මගේ හිතේ මේකට විරුද්ධ වුණා. දැන් දැන් විරුද්ධ දේවල් කිය. ඒ පහුගිය කාලේ දිගින් දිගටම මේකට විරුද්ධව හිටිය රුසියාවයි චීනයයි කිව්වාවයි පාකිස්තානයයි. දැන් ඔයාලගේ ඔක්කොම කටවල් දැහිලා. ඇයි? කටවල් දැහිලා. මොකද මේක අපේ බාධයක් බවට පත් වෙලා. මේ මිනිසුන්ට ගන්න බෑනේ. මේ බලම මේකට මේ කළා මේ කරන් පස්සේ මේ මිනිසුන්ට විරුද්ධ වෙන්න පුළුවන්. අකුඩාරකට දුම් දුම් වෙලා දාගත්තා නේද? එන්න ඒ හේතු දෙක නිසා තමයි මෙන්න මේ දේශීය පරීක්ෂණය කියන. මේක ඇත්ත වශයෙන් අර අන්තර්ජාතික පරීක්ෂණ පරිදි ධර්මයක් ප්‍රබල නරකයි. මේක ඇත්ත වශයෙන් සිය දිවි නසා ගැනීමක්. පාවාදීමක් විතරක් නෙවෙයි සිය දිවි නසා ගැනීමක්. එම නිසා මේ ගෙනියන ගොරු ප්‍රචාරය අමෝලිකම මිනිස්සු රාජ්‍යන ගෙනියන ප්‍රචාරයක් හැටියට අපි සලකන්නේ. මෙන්න මේක එක කාරණයක් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙවෙනි එක තමයි ඔබ දැක්ක පහුගිය දවස්වල ජනාධිපතිතුමා දිනියව වල ඉඳලා ඇවිල්ලා නිව්යෝක් වල ඉඳලා ඇවිල්ලා පොත්පත් සාකච්ඡාවක් කරා. ඔබතුමලාත් යන්න නැති මගේදී එකම දේ දෙන්නේ මම දැක්කේ නැහැ කිසිම පුවත්පත් වාර්තාකරු කිසි කෙනෙක් එතුමාගෙන් ප්‍රශ්න අහනවා. එතුමා ඔය දිගටම බණ දේශනා කරගෙන ගියා. ගිහිල්ලා එතෙන්දී හොඳ කතාවක් කිව්වත් එතුමා. කිව්වා මේ දේශප්‍රේමියෝ නැත්නම් දේශප්‍රේමියෝ කියනවායි මම ඇමරිකන් ගැත්තෙක් කියලා. එහෙ බබ හැම ගැත්තෙක් නෙවෙයි බලන්න පුළුවන් කියලා. එකම දේ තියෙන්නේ ජනාධිපතිතුමා කියපු දේවල් ටික හොඳට අහගෙන හිටියේ නම් අපිට පේන හොඳටම එතුමා කොයිතරම් කිව්ව ගැත්තෙක් නෙවෙයි කියලා හොඳටම ඇමරිකන් ගැත්තෙක් බව එතුමා. ඒක හොඳට ඒ සාකච්ඡාවන් තිබුණා. මොකද දිගින් දිගටම මොනවද ජනාධිපතිතුමා කිව්වේ අන්තර්ජාතික ප්‍රජාවේ කියන්නේ එතුමා හිතන්නේ මේ විශේෂයෙන්ම එතුමා සඳහන් කරේ ඇමරිකාවයි බ්‍රිතාන්‍යයි යුරෝපීය රටවල. මෙයාලා තරහ කරගන්න එපා. මෙයාලව තරහ කරගෙන වැඩේ හදන්න. මෙයාලා කෙනෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට බේරිලා තියෙන්නේ. මෙයාලගේ හොඳට සුභචක්‍රීකරු දාසයෝ වගේ මෑල කියන දේ අහගන්න එක තමයි ඒ විදිහට තමයි කරන්න ඕනේ. මේ පන විදිහේ තමයි කිව්වේ. ඉතින් මීට වැඩි මොකක්ද ඇමරිකන් කතිකම? මේක තමයි දිගින් දිගට මේක තරහා කරගන්න එපා. මෑල තමයි අපේ ගැටුම්කාරයෝ අපේ ස්වාමියෝ මෑල කියන විදිහට කරන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. තව තුනක් අවස්ථා තුනක් දැක්වුවා. අපි මේකට විරුද්ධව කටයුතු කරපු හැටි. යමි කියලා කිව්වා මෙන්න මේවා හින්දා තමයි මේ අන්තර්ජාතික පරීක්ෂණය කිරීමට බටීරෝ පෙළඹුණේ කියලා අවස්ථා තුනක් පෙන්වලා දුන්න මතක ඇති. ඒ සාකච්ඡාවල කියනවා. එකක් තමයි අර විමල් වීරවංශ UN ඔෆිස් එක ඉස්සරහා කරපු උපවාසය. අර දරුස්මාන් වාර්තාවට විරුද්ධව කරපු උපවාසය. මෙන්න මේකින්ද තමයි ජනාධිපතිතුමාගේ රටේ අනුව මේ අන්තර්ජාතික ප්‍රජාව මේ අන්තර්ජාතික ප්‍රවීක්ෂණය කරන්න පෙළඹුණේ. මේක ටිකක් උගා කරලා බලන්න ඕනේ. අත් වශයෙන් විවල් වීරවන්ත එදා මේක කරේ අර දරිස්මාන් වාර්තාව අන්තිම පල් පට්ට බොරුවක් මේකට විරුද්ධ කෙනෙකුගේ වාර්තාවට විරුද්ධ ජනතාවගේ අවධානය යොමු කිරීම. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අභාගයකට වගේ බඩිත ඇත්ත වශයෙන් ඒ වෙලාවේ කරන්න තිබුණේ මහින්ද රාජපක්ෂ රජයට ඒ උද්ඝෝෂණය රට පුරා ගෙන යන්න ඒක ව්‍යාප්ත කරන්න ඒක සිදුුනේ නැහැ. එන්න ඒකයි වුනේ. එහෙම නැතුව ඒක කිසි වැරද්දක් නැහැ මගේ ඒක අප විසින් කළ යුතු දෙයක්. මිරටට ආදරය කරන මිනිසුන් විසින් කරේ යුතු දෙයක්. කළා ඒක ඇත්ත වශයෙන් බැරි වුණේ අපිට ඒක රට ඇතුළට ගෙනද ව්‍යාප්ති කළ විශාල ධනබල වේගයක් මේකට විරුද්ධව දන්නේ මේ දරස්මාන් වාර්තාවට එදා එහෙම කරා නම් ටිකක් මේ අන්තර්ජාතිකව ටිකක් පස්ස ගහනවා උන් බැලුව ඇති දෙයක් නෑ මේක. අර ඇගේ උපවාසෙත් හරියේ නෑ. ওই පාළුගේ ගලම් බිඳින වගේ ඊට පස්සේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ඒ විදිහට අපි කරේ මොකද්ද? ආන්දෝ කරේ. අර එල්එල්ආර් කියන දාඩේ වප්පටුව. මේ දරුස්මාන් වාර්තා පිටු වෙනත් එක්කම එල්එල්ආර් කියලා. හොඳ තොඩ්ඩුවක් බෙල්ලෙම දාගත්ත සමන් අරගෙන ඊට පස්සේ දැන් උන්නුත් ඒකත් පාවිච්චි කරනවා එන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඇති වුණේ දෙවෙනි අවස්ථාව වශයෙන් එයා පෙන්වුවේ මොකද්ද අර මුන් ආවම අර කුෂ්ණ පිළිබෑදුව ආවම ඔවුන් අගෞරව කළා අඳුරු පිටේට ගෙනලා මල්යොක්ක අඳුරුනේ එන්නේ ඒක හින්දායි මේ අන්තර්ජාතික ප්‍රජාව මේ වගේ කෝප වෙලා අපිට විරුද්ධව කටයුතු කරේ කියලා. මේකත් ලොකු විහිළුවක් නේ. ඒක ඒකින් දැහැම කරන ඇවියන එක. අනිත් එක උන්ට කරන්නේ දීපු ඒ ඒ පිළිගැනීම තත්ත්වයේ 100ක් අනුමත කරන්නේ. මොකද එයාලා නිකම්මද මේ සාමය ඇති කරන්නද? අපේ ආණ්ඩුවට පක්ෂ කටයුතු කරන්නේ. එයාලා ආවේ දා ප්‍රභාකරන් දෙයට ගන්න. නිකන්ුත් මේ යාවේ හවායි වල නැවක් තත්ත්වකින් තියාගෙන. එයා බේරගෙන හවායි වලට ගෙනුන නැවෙන් ගෙනියන්න හිතාගෙන. එහෙම ඇයින්ට මන්්‍යොක්ක අන්න දෙන එක හරියටම හරිම ගීතේ. මගේ දෙයි ඒකට විරුද්ධව කතා කරනකොට මන්්‍යොක්ක නෙමෙයි පොණප්පු දෙන්නේ තියෙන්නේ. ඒක ඒකත් තව අවස්ථාවක් හැටියට මේක කරා. අනිත් අවස්ථාවක් ඉදින් මොකද්ද මේක තවත් අවස්ථාවක් මට පොතකයි පෙන්නම් දුන්නා මෙන්න මේවා හින්දායි අපි මේ අරට විරුද්ධව අපිට විරුද්ධව අන්තර්ජාතික මේකක් මේ කරේ කියලා. මේවා සම්පූර්ණ මිනිස්සු බලාපොරොත්තු වෙන සම්පූර්ණ බොරු. මේවා නෙවෙයි අපි මොනවා කරත් පැහැදිලිවම මේ අන්තර්ජාතික ප්‍රජාට ඇමරිකා ප්‍රජාන්ට කියනවා එකම එක අරමුණක්. ඒ අරමුණ තමයි වෙන කිසි දෙයක් නෙවෙයි මේ රට බෙදීම. මේ සියලු දේවල් කරන්නේ මුලින් ඉඳලම මේ මහානවාචික අසකන් කඩ කරයි අපරාධ කඩ කරයි මේ සියලුම දේවල් කරන්නේ තර්ජනයක් ඇටියෙද. ඒ තර්ජනයේ අවසාන අරමුණ තමයි රට බෙදීම. ඒක ජනාධිපතිතුමා මන්දක කිවිසරයක් කියලා තියෙනවා අපි මේ කරන දේ එකම දේ ප්‍රධාන දේ සංහිඳියාවයි සංවර්ධනය ඇති කිරීම. සංවර්ධනය කියන කුමක්ද සංවිද්‍යාව ඇති කරන එකයි කියන්නේ. මේක තමයි මූලික අරමුණ. මේ අත්‍ය වශයෙන් මහින්ද රාජපක්ෂ තත්ත්වවාදී ඉවර කරන් පස්සේ උතුරු නැගෙනහිර බෙදලා දුන්නා. සම්පූර්ණ මේ කිසිම එකක් යුද අපරාධවත් මානවයිකවත් එකක්වත් වෙන්නේ නැහැ. ඒක නොකරපු හින්දා තමයි දැන් මේ සියලුම මේ එකක් මේ මානවයිකවත් කම් කර කරයි යුදාපරාධ කළා කියන එක මේ තර්ජනය ගෙනියන්නේ වෙන කිසි දෙයකට නෙවෙයි මේ රට බෙදලා වෙන් කරන්නේ. ඒකට නගේ හිතේ දැනටම අපිට පේනවා සූදානම් වෙලා තියෙන බව. මොකද ඔබ දැක්ක ඇති පහුගිය දවස්වල සම්බන්ධන් මහත්මයා කිව්වා මේ රටේ ෆෙඩරල් කියලා වචන නැතුව මගේ හිතේ පාලන ප්‍රදේශ 3ක් 4ක්ද තියෙන්න ඕනේ කියලා. උතුරු නැගෙනහිර එකක් දකුණට එකක් කඳුකරට එකක් කියලා මේ වගේ දෙයක් සම්බන්ධයෙන් මහත්මයා කිව්වා. කිව්වහම මගේ ඉතින් අපේ මිනිස්සු මේක ගණන් ගත්තේ නැහැ වැඩි. මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපිට පේනවා මේකට හොඳ පූර්වාදර්ශයක් දැනටම මේ ආසියාවේ දකින්න ලැබුණා. මොකද්ද නේපාලේ අද අදනවා ෆෙඩරල් රාජ්‍ය තුන හතරක් හදන්න. ඇමරිකාව මදහත් වෙලා බටහිරයන් පදහත් වෙලා නේපාලේ තියෙන එකට තියුණු රටේ අද ෆෙඩරල් රාජ්‍ය කීපයක් හදන්න ලෑස්ති වෙනවා. ඒකම තමයි මේ රටේ කරන්න හදන්නේ. ඒකේ වැඩි කාලයක් යන්නේ එකක් නෑ. මේ පළාත් සභා සංජය ඉවරණයෙන් පස්සේ මෙන්න මේක එන්න පුළුවන්. මෙන්න මේක આવොත් ඊට පස්සේ මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ අර අනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ අර දැන් ජිනීවා අපේ න්‍යායපත්‍රයෙන් ජිනීවාවලට අපි මේ න්‍යායපත්‍රයෙන් අපි අයින් වෙලා කියලා එන්න එක වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මෙන්න මේක අපි පැහැදිලිව වටහාගත යුතු දෙයක්. දැනතාව දැනගන්න. තුන්වෙනුව අපි දැක්කා පෞද්ගලික දවසට තියුණා මේ අර සාකච්ඡාවේදී අන්තිමේදී ජනාධිපතිතුමා කිව්වා ਸਰව ප්‍රාක්ෂික සමුළුවක් යන්න ඕනේ කියලා. කියන්නේ මොකටද දන්නේ සර්වපාක්ෂික සර්වපාක්ෂික ඕනේ නෑ නේද දැන් එයා කියන්නේ මේක ජාතික ආණ්ඩුවක් කියලා තේ මොකද්ද තව සර්වපාක්ෂික ඒවා අනිත් එක මේ සර්වපාක්ෂික සවුලුව කියන එක මේක දිගින් දිගටම පාවිච්චි කරපු හොඳ ආයුධයක්. ඔබට මතක ඇති DR ජයවර්ධන ඉන්දියාවට මේ රට පාවල දීලා 13 වෙනි සංසදයට එකඟ වෙලා උතුරු නැගෙනහිර වෙන් කරන්න එකතු වෙලා කරේ මොකද්ද? සර්වපාක්ෂික සමුළුවක් තිබුණා. කියලා ඔක්කොටම මේකට අත ගහන්නේ කිව්වා මේකට. දැන් හදන්නෙත් ඒක තමයි වෙන කිසි දෙයක් නෙවෙයි. දැන් මෙයාලා ගිහිල්ලා මේ ඔක්කොම තීන්දුව කළා ඉවර වෙලා මේ දේශීය යාන්ත්‍රණය හදලා බයක් වෙන්නේ නැහැ. ඔක්කොම දැන් හරි කියලා ඉවරට දැන් ඕන මේ සියලු දෙනාටම කියලා මේකට අත ගස්සන්න. මේ සර්වපාක්ෂිතව තියෙනවා නම් හදන්න තියෙන ඊට ඉස්සරලා ජනීවලට යන්නේ ඉස්සරලා කඳ ගහලා මොනවද උඹලා කරන්නේ මොනවද අදහස් කියලා කියන්නේ. ඒක නේ දැන් වැඩේ ඉවර වුණාන් පස්සේ තමයි මේ සර්වපාක්ෂික සමුදව හදන්න හදන්නේ. අපේ නම් මේක මේකට සම්බන්ධ වෙන්න ආකාරය. ඒ ජාතික ආණ්ඩුකාරය සම්බන්ධ වෙන්නට කමක් නැහැ. මේකට හේතුවක් නැහැ සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙන්නේ ඉස්සර වෙලා ඕනනම් අහන්න පුළුවන්. මොකටද? මොකද්ද පරමාර්ථය? මොකද්ද මේකේදී අපි සාකච්ඡා කරන්නේ? මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? අඩු ගන්න ඒ ප්‍රශ්න ටිකවත් අහුවෙන් පස්සේ ඊට පස්සේ ඕනනම් සම්බන්ධ වුණාට කමක් නැහැ. මගේදී ඒත් අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා සම්පූර්ණයෙන්ම අපිට දැන් පින්තූරේ හොඳට පැහැදිලිව පේනවා මොකද්ද වෙන්නේ කියලා. ඒකට මොකද සර්වපාක්ෂිකයක් කියලා උඩට කියලා දිනේෂ් ගුණවන්දන්ටයි උඹල් වීරවංශරයි ගවම්පෙල්ටයි වාසුදේවටයි කියලා අත ගස්සන්නේ. මේක කිසිම මේකට නෑ මං හිතන්නේ අපේ මතේ නම් මේ සර්වපාක්ෂික සමුළුවට මේ යෝජනාවලට විරුද්ධ කිසි කෙනෙක් සම්බන්ධ වීම අවශ්‍ය නෑ. මෙන්න මේක මගේ පැහැදිලිව කියන්න. තවත් බොහෝ දේවල් මේ ගැන කතා කරන්න තිබෙනවා. ඊට පළමුව මම ශිලාසින අපේ නාලකාම්තරන්ගෙන් ධම්මේශ්වර හමුදුරන්ගෙන් මේ ගැන අදහස් දක්වන්නේ කියලා. අයිබෝන් හැම දිනාටම මේ ජිනීවා යෝජනාවලිය සකස් වුණේ කොහොමද කියන එක ඉතා පැහැදිලි. ඒකට කරුණ දැක් වූ සාක්ෂිකරුවන් හංගලා තියෙනවා. කවුද මේ සාක්ෂිකරුවෝ කවුද මේ තොරතුරු දුන්න අය? ඊලාම්වාදීන්, බෙදුම්වාදීන්, කොටහිතවාදීන්, ඉනියා දෙමළ ඩයස්පෝරා මේ අයගේ අරමුණ මොකද්ද? ඉතා පැහැදිලි මේ රට බෙදෙන එක. ඒ නිසා ජිනීවා සමුළු යෝජනාවලියේ මොනවද තිබුණා? මේකේ අවසාන අරමුණ මේ රට බෙදීමේ කියන එක ඉතා පැහැදිලි. ඇයි මේ සාක්ෂිකරුව හංගන්නේ? අවුරුදු 30කට පස්සේ තමයි සාක්ෂිකරුව අපට මේ දැක් ගන්න හම්බෙන්නේ. ඒගොල්ලන්ගේ ඒ තීන්දුව తీරන අනුව. ඉතින් එහෙම මේ කවුද මේ සාක්ෂි දුන්නේ? අපේ රටේ මහානායක හාමුදුරගෙන් කිසිම සාක්ෂියක් ගත්තද? අපේ රටේ මේ වැඩ කරන ජාතිකත්වය පිළිබඳ වැඩ කරන අයගෙන් කවුරුවත් එහෙම කිසිම සාක්ෂියක් ගත්තද? එහෙම නැහැ. අඩු ගානේ මං හිතන්නේ මේ මේ රංජිත් මැල්කම් අගරද කුරුතුමාගෙන් සාක්ෂියක් ගත්තද? නැහැ. දන්නේ නැහැ ඉතින් ඒගොල්ලෝ හොරින් සාක්ෂි දීලා කියන නමුත් අපිට දැනෙන හැටියට එහෙම නැහැ. තනිකරම මේ සාක්ෂි මසලා තියෙන්නේ කොටහිතවාදීගෙන් ඊළම්වාදීගෙන් බෙදුම්වාදීගෙන්. එහෙමනම් ඒ සාක්ෂි මත ඒ කරුණු මත සකස් කරපු ජිනිවා සමුළුවේ මේ සඳහන් නොවුණා. ඒකේ සඳහන් වෙන්නේ නැහැ කියන්නේ බෙදුම් වාදය තමයි මෙතෙන් ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් මේ 13 නැතිව 13. අර මොකද්ද චිත්‍රපටයක් ඔබ නැති ඔබ කියලා. ඒ වගේ 13 නැතිව 13 ක්‍රියාත්මක කරන තමයි මේ යන්නේ. මේක හරි භයානකයි. පොළේ වහල ගහිල්ලක් මෙතන තියෙන්නේ. ඇමරිකන් කාරින්ට ඒක හොඳට පුළුවන්. අපේ උන්ට ඒව තේරෙන්නේ අපේ ඔලොමොට්ටල් නායකයන්ට මේ ඇමරිකන් කාර්යාගේ කූට උපක්‍රම ඒව තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ නායකෝ ජනාධිපති අගමැති ඇතුළු මේ සියලු දෙනා ආණ්ඩුවේ ඇමරිකාවේ කූට උපායට අහු වෙලා තියෙනවා. ඒගොල්ලෝ විතරක් අහුනා නම් ප්‍රශ්නයන්නේ මේ රට අහු වෙනෝනේ. ඒකයි අපිට තියෙන. අපි ඒක ඈ ගහන්නේ අපි මේ කරුණ දක්වන්නේ ඒ නිසයි. මොකද රට පුරා යද්දී අපිට නොයෙක් දේවල් වලට මිනිස්සු අහනවා අපේ. මේ මොකද්ද වෙන්නේ යන්නේ? දැන් මේ ඇමරිකාවට රට පාවා දෙන්නද නේද යන්නේ? ඒ මිනිස්සුන්ට තේරෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනවා. ඒ වුණාට මේ උගත්ති කියලා පෙනී හිටින අර පක්ෂග්‍රාහී අයට මේක තේරෙන්නේ නැහැ මේ ඊනියා මොකද සම්මුතිවාදී ආණ්ඩුවේ මැත යමතිකම් ගත්ත අයට මේවා තේරෙන්නේ මොන ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ ඒගොල්ලන්ගේ මැත යමතිකම් බලතල තියාගෙන ඒ ජීවත් වෙන එකයි ඊට වඩා එහා දෙයක් ඒගොල්ලෝ අපිට නම් පේන්නේ නැහැ හැම එකක් තියෙනවා කියලා. බලන්න දැන් ඊපෙරිදා ජනාධිපති සිරිසේන පිල්නොච්චියට ගිහිල්ලා හමුදාව මෙතෙක් පාවිච්චි කළ ඉඩම් වල ඔප්පු බෙදා දුන්නා. එතකොට ඉඩම් බලතල අමුතුවෙන් දෙන්න ඕනේ නෑනේ අර පළාත් සභාවට. දැන් ජනාධිපති අතින්ම මේ හමුදාවට අවශ්‍ය නිසානේ හමුදාව ඒක අත්පත් කරන්න තිබුණේ. ඒවා ටිකෙන් ටික තමයි ඒවා කෙරෙන්නේ. එතකොට මිනිසුන්ටත් ඕක තේරෙන්නේ නැහැ. ඒ වුණාට අපට තේරෙනවා. ඒක අපි මේ කියන්නේ. ඒ විදිහට ඉඩම් ටික කොම බෙදලා දෙනවා. එහෙම කරන්න ගියයින් පස්සේ ඒ උතුරු ප්‍රදේශයේ තනිකරම දෙමළ ජනයාගේ භූමියක් බවට පත් වෙනවා. ඒක තමයි මේගොල්ලන්ගේ අරමුණ. දැන් සිංහල මිනිස්සුන්ට ඒ පැත්තෙන් ඉඩම් දෙන්නේ නැහැ නේ. මුස්ලිම් අයටත් මම දන්නේ නැහැ දෙනවද කියලා. ඒත් ඉතින් මුස්ලිම් අයත් එළවලා තියෙනවා. ඒ නිසා මේ බෙදුම් වාදය ජාතිවාදයේ පදනම් කරගෙන බෙදුම් වාදයෙන් මේ රට බෙදලා වෙන්කර ගැනීමේ පහත් අරමුණ මත මේ ආණ්ඩුව මේ නායකව ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලෝ නොදැන මේක කරනවද මන් දන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේ නොදැන ඉනවද දන්නේ නැහැ හැබැයි රනිල් නම් දන්නෝ මේක රනිල් දැනගෙන ක්‍රියාත්මක වෙන්නේ සිරිසේන උන්නේ නැහැ මේක නොදැන ක්‍රියාත්මක අපි දන්නේ නැහැ රනිල් නම් දැනගෙනමයි මේ බෙදුම් ආදයට මේ තල්ලු කරන්නේ මේ රට. ඒ නිසා අපි මහ ජනතාවට වගේම අපේ රටේ මේ දේශප්‍රේමී කියලා ඉන්නවනම් දේශපාලකෝ ඉන්නවනම් ඒගොල්ලන්ට අපි පැහැදිලිවම කියනවා දැන් ඉතින් නිහඬ වෙන්නේ නැතුව මේ වෙනුවෙන් හනක් නගන්න ඕනේ වැඩක් කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේ හොර නඩය මේ යහපාල නඩය මේ රට ඇමරිකාවේ ගැති රටක් බවට පත් කළා රට බෙදලා තමයි ඉවර කරන්නේ ඒ මහා අනතුරෙන් රට බේරා ගැනීමටයි මේ කතා කරන්නේ බොහොම සිදුයි. දත්තරනායක හඳුරන්නේ අවසරයි පරණ රාමායනේ රාම රාවණ යුද්ධය විභීෂණගේ පාවා දීම නොවෙන්ට රාවණ තමයි ජයග්‍රාහකයා. මේක රාමායනේ තියෙන කතාව. මේක ඉන්දියාවේ ලියපු කතාව. ඒ විභීෂණගේ ඒ විභීෂණ කියන නමේ තේරුම තමයි විශේෂයෙන් බය ඇති කරන්න, අභීෂණය ඇති කරන්න. නූතන විභීෂණ ඒ කාර්යභාරය ඉෂ්ට කරනවා රනිල් වික්‍රමසිංහ. ඒ විභීෂණගේ නූතන විභීෂණගේ විභීෂණ ක්‍රියාදාමයෙන් යටපත් කරන්න උත්සාහ කරද්දිත් මේ තරම් මාධ්‍යවේදීන් ප්‍රමාණයක් මේ ස්ථානයට පැමිණීම ගැන අපි සතුටු වෙනවා. මේ රටේ ස්වාධීනත්වයේ ස්වෛරීභාවය රකින්ට මාධ්‍යවේදීන් හැටියට ඔබගේ ක්‍රියාකාරීත්වය ඔබගේ කැපවීම අපි ප්‍රශංසාමුඛව ප්‍රශංසාත්මකව කතා කරනවා ස්තුති කරනවා. කාරණා තුනක් ගැන පමණයි මම කතා කරන්නේ මේ වෙලාවේදී. පළවෙනි කාරණය තමයි මේ ජිනීවා යෝජනා සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් පසුගිය දවසක ශ්‍රී ලංකාවේ මැදිහත් වීම මත ඉදිරියට ගෙන ආපු අපේ මිත්‍ර රටවල් විරුද්ධ වෙද්දී අපේ රටේ ස්වාධීනත්වයේ ස්වාධීනත්වය ගැන මිත්‍ර රටවල් කතා කරද්දී ඇමරිකාවට සහයෝගය දෙන්න කියලා අපේ රටෙන්ම කරපු මේ මහා පාවාදීම මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච අතිශයින්ම භයානක මහා පාවාදීම ඓතිහාසික මහා පාවාදීම මේ වගේ පාවාදීමක් 2500 ගණනක් වූ ඒ කාල පරිච්ඡේදය තුල සිද්ධ වෙලා නැහැ මේ රටේ ඉතිහාසය තුල. රාමායනීන කතාව කතාවක් පමණයි. ඒක මේ රටේ සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි. ඒබඳු පාවාදීමක් සිද්ධ කරපු මේ ඇත්තන් දැන් සූදානම් වෙනවා මේක සාධාරණීකරණය කරගන්න. මේ භූමියෙන් පිටතදී කරපු කාර්යයක් මේ රටට ක්‍රියාත්මක කරන්න නම් මේ රටේ ජනතාව මේක පිළිගන්න ඕන. මේ රටේ ජනතාව පිළිගැනීම කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ලක් වෙන්න ඕන. ඒ නිසා අපේ නායක හාමුදුරුව මතක් කළා වගේම අපේ ආචාර්ය ගුණදාස අමරසේකර මෙතුමන් මතක් කළා වගේම මේ රටේ මහජන ඡන්දයෙන් පත් වෙලා ආපු නියෝජිතයන්ට මහජන නියෝජිතයන්ට සුද්ධ වූ අයිතියක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්ට මේ යෝජනා මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේදී පරාජයට පත් කරා. ඒ වගේම අධිකරණ පද්ධතියේ ඉන්න මේ රටේ අධිකරණය මේ තරම් ඉතිහාසයේ හැල්ලුවට ලක් වෙච්ච කාල සීමාවක් නැහැ. මේ රටේ අධිකරණයේ පිළිබඳව විශ්වාසයක් නැහැ කියලා මේ මෙතරම් රාජ්‍ය නායකයන්, ඒ කියන්නේ රටේ නායකයන් ප්‍රකාශ කරපු අවස්ථාවක් පිළිගත් අවස්ථාවක් නැහැ. එහෙමනම් මේ රටේ අධිකරණ පද්ධතිය අතිශයින්ම භයානක විදිහට හැල්ලුවට ලක් කරලා තිබෙනවා. ඒ පමණක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක බලයක් නැති තත්ත්වයටපත් වෙන අවස්ථාවකටපත් වෙමින් පවතිනවා මේ නව ක්‍රියාකාරීත්වය තුළ. එහෙමනම් අධිකරණය සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකී කියන මේ දෙකම මේ වෙලාවේදී මේ රටේ උපන් ඇත්තන් හැටියට මේ රටේ ස්වෛරීත්වයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා කටයුතු කරන්න ඕන කරනවා. එසේ නොකලහොත් ඔවුන්ට පමණක් නෙවෙයි මේ හිනහත වදින්නේ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවටම හිනහත වදිනවා. ඒ ඇත්තන්ට පමණක් නෙවෙයි හිනහත වදින්නේ හත්මුතු පරම්පරාවටම හිනහත වදිනවා. මොකද මේ කරන අපරාධය ආයේ ලේසියකින් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. මේ අපරාධය නැවත නිවැරදි කරන්න අවස්ථාවක් නැහැ. ওই අවස්ථා දෙක පමණයි තිබෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව හැටියට අපි අපට ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග මෙතෙන්දී ගන්නා බවත් මේ වෙලාවේදී මතක් කර සිටනවා. මේ වෙලාවේදී අපි දැනුවත් කිරීම හැටියට කරනවා. මේ රටේ ජනතාවට මේ කාරණය අවබෝධ කරවන්න කියන කාරණය ප්‍රචාරය කරන්න කියන කාරණය අපි මාධ්‍යවේදීන් වන ඔබගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි මේ ක්‍රියාත්මක කරන යෝජනා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන යෝජනා සහ අද දවසේ මේ රට මේ රටේ ජනතාව මත පටවලා තියෙන මේ කාරණේ. අපි කවුරුත් දන්නවනේ. ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපනවයි කියලා කතාවක් තියෙනවනේ. ඒ කෙනෙකුට ඔහුගේ පාර්ශවයෙන්ම යම්කිසි ආකාරයක අවඩක් අකටයුත්තක් කරනකොට පාවිච්චි කරන කියමනක්. දැන් මේ සිද්ධ වෙන එක නෙවෙයි. ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා ඌරලවාම කපවන්න හදනවා. ඒකයි මේ සිද්ධ වෙන්නේ. මේ රටට මේ රටේ ජාතියට මේ රටේ ජනතාවට එරෙහිව ගන්නා වූ ක්‍රියාමාර්ග ඒ රටේ ජනතාව ලවාම ක්‍රියාත්මක කරව ගන්නටයි ඇමරිකාව ප්‍රමුඛ ඇමරිකන් ගැති මේ රටේ මිනිස්සු ටිකත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාත්මක වෙන්නේ නූතන විභීෂණ රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ රනිල් වික්‍රමසිංහ වාදී පිරිස මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මේක පරාජයකටපත් කරන්න උණු කරනවා. මේක පරාජයටපත් කිරීමට තියෙන හොඳම බලය තමයි ජනතා බලය, මහා සංඝරත්නය. මහා සංඝරත්නයෙන් මේ වෙලාවේදී নমස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. මේක ඓතිහාසික අවස්ථාවක්. මේක අවසානම අවස්ථාවයි. තවත් අවස්ථාවක් උද්ගත වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ මහා සංඝරත්නය හැටියට ඉදිරියට එන්න උණු කරනවා. මේ රටේ මේ පාලක කාර්කාදීන්ට මේ කාරණය අවබෝධ කරවන්න උණු කරනවා. තුන්වෙනි කාරණේ මා මතක් කරන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව තව තවත් අර්බුදයට යමින් පවතිනවා. අපි මීට කලින් මේ මාධ්‍ය සාකච්ඡාවලදී මතක් කර දුන්නා වගේම ජාතික ආරක්ෂාව තව තවත් අර්බුදයට යවමින් තිබෙනවා මේ පාලන අධිකාරිය විසින්. මේ වෙනකොට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දුවක් දීලා තිබෙනවා. ගිරිතලේ හමුදා කඳවුර පරීක්ෂාවට ලක් කරන්නට තොරතුරු විමර්ශනය කරන්න කියන මේ නියෝගය ලබා දීලා තිබෙනවා. ලබන 7 වෙනිදා ඉඳලා 15 වෙනිදා දක්වා මේ කාල සීමාව තුළදී ගිරිතලේ හමුදා කඳවුර සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරනවා. ඒ පමණක් නෙවෙයි බුද්ධි තොරතුරු ඇතුළත් ඒ බුද්ධි පුස්තක පවා පරීක්ෂා කරලා ඒ තොරතුරු ලබා ගන්නට රහස් පොලිසියට අවසර දීලා තිබෙනවා. මේක මහා අවාසනාවන්ත තත්ත්වයක්. රහස් පොලිසිය මේ තොරතුරු හොයන්නේ අධිකරණයට ඉදිරිපත් කරන්න. අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරපුවාම ඒවා පොදු කාරණා බවට පත් වෙනවා. ජාතික ආරක්ෂාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච කාරණාවන් ප්‍රසිද්ධ කිරීම ජාතිය ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවට පත් වෙනවා. මේ බලන්න මේකේ වෙනස. මේ ජිනීවා යෝජනාවල තිබෙන ඒ කර්ම වලට සාක්ෂි දීපු ඇත්තන් අවුරුදු 20ක් 30ක් යනකම් निराවරණය කරන්නේ නැහැ, හෙළිදරව් කරන්නේ නැහැ. නමුත් අපි රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරපු හමුදා නිලධාරීන්ව හෙළිදරව් කරලා ඔවුන්ගේ ආරක්ෂාව නැති තත්ත්වයට පත් කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව පමණක් නෙවෙයි රටේ බුද්ධි අංශ ඒ ක්‍රියාන්විතය එහෙම පිටින්ම අද වෙනකොට අකර්මණ්‍ය කරලා තිබෙනවා. හමුදා රණ විරුවන් කියන මේ වචනේවත් මාධ්‍යවල පාවිච්චි කරන්නට නොහැකි තත්ත්වයේ ඒ විදිහේ භීෂණයක් රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ පාලනය ගෙන යන බවක් තමයි දැනගන්න තිබෙන්නේ. ඒ නිසා මේකට එරෙහිව කටයුතු කරන්න ඕන කරනවා. මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ඇති කරලා තිබෙන විනාශකාරී తত্ত্বය සම්පූර්ණයෙන්ම නැති කරලා අපි නැවතත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ක්‍රියාදාමයට ආරක්ෂාව ලබා දෙන්න ඕන ජාතික ආරක්ෂාව සහ ඒ රණ විරුවන් යම් කිසි ආකාරයක පොදුවේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත්තනම් ඒවා ආරක්ෂා කරන්න ඕන. මා මේ කියන්නේ පෞද්ගලිකව Tamanගේ බලය පාවිච්චි කරමින් පෞද්ගලික පරිගැනීම් ආදී ක්‍රියාවන් සම්බන්ධයෙන් නෙවෙයි පොදුවේ රජයේ ඒ වගේම ජනතාවගේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තනම් ඒවා ආවරණය කරන්නට අවශ්‍ය කරන නීති රීති ක්‍රියාත්මක ඇති කරන්නට ඕන පනවන්නට ඕන ඒවා ක්‍රියාත්මක කරන්නට ඕන පොදුවේ රණවිරුවන්ව ආරක්ෂා කරන්නට ඕන රට ජාතිය බේරගත්තයි කියන එක මේක පරම සත්‍යයක් 30 අවුරුද්දක් පැවතිච්ච යුද්ධයෙන් මේ රට නිදහස් කරගත්තයි කියන කාරණේ පරම සත්‍යයක්. ඒ නිසා ඒිට කැපවෙච්ච සියලු දෙනාම අපි ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණේ මේ වෙලාවේදී ජනතාව හමුවේ ජාතියට ප්‍රකාශ කර සිටිනවා. ඒ පණිවිඩය අරගෙන යන්න කියන එක මා දිවෙදීන්ගින් මා ඉතාමත්ම කාරණුකු ඉල්ලා සිටිනවා. ඔබ හැම දිනාටම ස්තුතියි. ඔබලාසලා සියලු දෙනාටම ආයුබෝවන් මේ වෙනකොට අපේ අමරසේකර මැතිතුමා කිව්වා වගේ තවදුරටත් ඊටාම අසරණ දුප්පත් උත්සාහයක් ගනිමින් ඉන්න රජයත් යම් මාධ්‍යවේදීනුත් මේ ජිනීවා ඇමරිකානු යෝජනාව මුල් කරගෙන මේ රට වැටලා තියෙන తত্ত্বය පිළිබඳව වැරදි පින්තූරයක් හදන්නේ ඔවුන් තවදුරටත් දිගින් දිගටම කියමින් ඉන්නවා මේක හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් නෙවෙයි මේක දේශීය යාන්ත්‍රණයක් කියලා. ඉතින් අපි මාධ්‍යවේදී ඔබතුමාලගෙන තිල්ලා සිටිනවා මේ මේ අපි කාටවත් යුතුයකමක් තියනවා දැන්වත් මේක ඇත්ත හරියට මහජනයන්ට කියන්න. මොකද එදා තිස්වෙනිදා මානවිකම් සමුළුවේදී මේ ප්‍රශ්නය බේරුවා මානවිකම් කොමසාරිස්තුමා සයිඩ් අල් හුසෙයින් කුමාරයා. එතුමා ඉතා පැහැදිලිව කිව්වා ඇයි ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණයකට මේක කරන්න බැරි කියලා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඒකට ශක්තිමත් නැහැ. ඒක බලපෑම් වලට යට වෙලා ඉන්නේ. ඒකට අවශ්‍ය ධාරිතාව නැහැ. පුහුණුව නැහැ. ඒ ආදී වශයෙන් එහෙමනම් ඔහුට කියන්න තිබුණා අපි එහෙමනම් ඒකට අවශ්‍ය ධාරිතාව ලබලා දීලා පුහුණුව ලබලා දීලා අපි ඒක දේශීය යාන්ත්‍රණයක් ලෙස කරන්න ඉඩ දෙනවායි කියලා. එහෙම නෙමෙයි ඔහු කිව්වේ. ඔහු කිව්වා මේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට මේක කරන්න බැරි නිසා තමයි අපි හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නේ කියලා. එතකොට මේ ඇමරිකානු යෝජනාවේ නිශ්චිතව හයිබ්‍රිඩ් කියන වචනේ නැති වුණාට මේ කොමසාරිස්තුමා හරි පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මහත්තයාට උත්තරයක් දුන්නා. මේ නිකම් බොරු කියන්න එපා මේක දැන් හයිබ්‍රිඩ් තමයි අපි මේක හයිබ්‍රිඩ් කරේ ඇයි කියලා එතුමා කිව්වා. ඒතර තවදුරටත් මේ බොරුව මේ රටේ කියමින් යනවා. ඊට අමතරව අතිගරු ජනාධිපතිතුමා තමා ගැන මේ ආයතුමාගේ ගෝල බාලය වෙන්න පුළුවන් මේ එතුමා මේ රට බේරාගත්ත මහාවීරයෙක් විදියට අර එදා යුද්ධය ජයග්‍රහණය කරපුවම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමාජයේ සංව ඒ මතයක් ඇති වුණා. ඒ වගේ මතයක් ඇති කරන්න උත්සාහ කරනවා මේ රට බේරගත්තයි කියලා. ඉතින් මේ මේ හුසෙයින් කුමාරයා කියනවා මේ ඇමරිකානු යෝජනාවේ මොකද්ද කරන්නේ? මේ විදේශීය අධිකරණයක් ඒ වාර්තාවේ තියෙනවා මෙවැනි අධිකරණ පිහිටවල තියෙනවා සියරා ලියෝන් වගේ රටවල කියලා. ඒතර සියරා ලියෝන්, කාම්බෝජේ, ඉරාකේ, ඉරාකේ සදාම් හුසෙන් මරා දමන්නේ මේ කියන හයිබ්‍රිඩ් අධිකරණයේදී. එතකොට මෙවැනි අධිකරණ ක්‍රියාවලියකට තමන්ගේ රටේ හමුදාව පාවා දුන්නම ඒක කොහොමද වීර ක්‍රියාවක් වෙන්නේ? එහෙමනම් එදා 815 ගිවිසුම අත්සන් කරන්න මුල් වෙච්ච රජු පාවා දීපු ඇහැලේ පොළොන්නත් වීරයෝ වෙන්න ඕන. අපේ රටේ ඇහැලේ පොළ වීරයෙක් ලෙස සලකන්නේ නැහැ. එක්නැලි ගොඩලා මොල්ලි ගොඩලා එහෙනම් වීරයෝ වෙන්න ඕන. ඉතින් එහෙම මේ එදා 815 කිවිසුමට වඩා ඉතා බරපතල 815 කිවිසුමේ ප්‍රශ්නය අපි අද අපි එදා නිදහසෙන් යම් පමණකට හෝ අපි ඒක විසඳගත්තා. ඒ ඒ පාවාදීම අපි ආපසු හැරෙව්වා. ඊට පස්සේ 2000 ඊට පස්සේ 1987 ජේ.ආර්. ජයවර්ධන කරපු ඉන්දුලංකා කිවිසුම හරහා කරපු පාවාදීම ඒකත් අපිට පුළුවන් වුණා බෙදුම්වාදී බලතල ලබා නොදී එල්ටි සංවිධානයේ තස්වාදී සංවිධානය යුද්ධයෙන් පරාජය කරලා ඒක ආපසු හරවන ගමන ආරම්භ කරන්න පුළුවන් වුණා. ඒක අටවෙනිදා ඡන්ද ප්‍රතිබලෙත් එක්ක ඒක නැවත ආපසු හරවන ක්‍රියාවලියක් දියත් කළා තමයි ඒක වෙනම කාරණයක්. නමුත් අපිට පුළුවන් වුණා මේ දෙවෙනි පාවාදීමත් ගිවිසුමකින් කරපු පාවාදීමත් ආපසු හරවන තැනකට ගේන්න. දැන් මේ තුන්වෙනි පාවාදාම මේකත් ගිවිසුමක්. මේක ඇමරිකන් යෝජනාවට අපි එකඟ වීම තුළ ඒක ගිවිසුමක් බවට පත් වෙනවා. අපි ඇමරිකානු යෝජනාවට ඒ යෝජනාවේ ඒක ඒගොල්ලන්ගේ ඔෆර් එක. ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා මෙන්න මේ විදිහට මේ කටයුතු සිද්ධ වෙන්න ඕන කියලා අපි එතකොට ඒක බාරගත්තා. දැනන කිව්සුම. ඒක ඉතා පැහැදිලිව ඉන්දු ලංකා කිව්සුම වගේ කිව්සුම. ඊට වඩා බරපතල කිව්සුම. ඉන්දු ලංකා කිව්සුමෙන් වුණත් ඉන්දියානු හමුදාව ආවත් ඉන්දියාවට අභ්‍යන්තර කටයුතු වල දේශපාලනීය නීති පද්ධතිය හසුරවන්න මේක ඇතුලේ කාර්යාල දාගෙන දිගින් දිගට මේ ක්‍රියාවලිය මේ මේ විමර්ශනය කරමින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතනවලට වාර්තා කරන යාන්ත්‍රණයක් හැදුන්නේ නැහැ. දැන් මේක ඇතුලේ හැදෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාල මේක ඇතුලේ පිහිටවලා මහානවිකම් කොමසාරිස්ගේ කාර්යාලය. අපි දන්නවා නේපාලයේ ඒ කාර්යාලයට පිටවෙන්න කියලා අනකලා නේපාල රජය. ඒක බටහිර රාජ්‍යවලට ගැති නිලධාරීන්ගෙන් පිරිච්ච ආයතන රාජ්‍ය නවන සංවිධාන විසින් මෙහෙවන ආයතනයක් තමයි මානවිකම් කොමසාරිස් කාර්යාලය. ඒතර ඒ කාර්යාලය මේක පිහිටවලා මේ යෝජනාවේ හතරවෙනි වගන්තිය අනුව ඒ රටවල වලින් දෙන මුදල් අනුව මුදල් වලින් තමයි මේක මේ අධිකරණ ක්‍රියාවලිය එතකොට සත්‍ය සෙවීමේ කොමිසම ඊළඟට මේ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය ළඟට වතුරුදාහුන් වන් සෙවීම සඳහා පත් කරන කාර්යාලය මේ සියල්ල නඩත්තු කරන්නේ මේ විදේශීය අරමුදල් වලින්. අරමුදල් උපාංගයක් ලෙස භාවිතා කරලා මේක කළමනාකරණය කරන්න මේක Tamanට ඕන දිශාවට අරගෙන යන්න ඕන කටයුතු කරනවා. ලෝකේ පුරාම එහෙමයි වෙලා තියෙන්නේ. මුදල් දෙන්නේ නිකන් නෙමෙයි. මුදල් ඇමරිකන් මුදල් සහ බටේ රටවල මුදල් මුදල් දෙන්නේ මේ මුදල් අවශ්‍යතාවය පරිමා ගන්න නෙමෙයි. මුදල් උපාංගයක් ලෙස භාවිතා කරලා මේ ක්‍රියාවලිය Tamanට ඕන පැත්තට ඇදගෙන යන්න. එතකොට මේක අර ඉන්දු ලංකා ගිවිසුමට හෝ 815 ගිවිසුමට වඩා බරපතල ගිවිසුමක් පාවා දීමේ ගිවිසුමක්. ඊට දායක වෙච්ච රජයකට නායකත්වය දෙන පුද්ගලයා වීරයෙක් වෙන්නේ ඒක අපි දන්නේ කොහොමද වෙන්නේ කියලා ඒක අනාගතයේ ඊටාම කෙටි කලකින්. ඊටාම කෙටි කලකින්. ආණ්ඩුව මේ තරම් අසරණ විදියට බොරු කියන්න උත්සාහ කරන්නෙම දන්නව මේකේ බරපතලකම. දැන් මේ වෙනකොට <clears throat> මේකේ අටවෙනි වගන්තිය. මේකේ අටවෙනි වගන්තිය තමයි ඊටාම බරපතලම වගන්තිය. හයවෙනි වගන්තියත් බරපතලයි. ඒකේ විදේශීය අධිකරණ ක්‍රියාවලියක් පිහිටවන්න අවශ්‍ය යාන්ත්‍රණය ගැන කියවෙන්නේ 6 වෙනි වගන්තියේ. නමුත් 8 වෙනි වගන්තිය ට්‍රාන්සිෂනල් ජස්ටිස් එහෙම නැත්නම් අන්තර්කාලීන යුක්තිය ඉටු කිරීම. ඒ කියන්නේ මොකද්ද? අර කියන විදේශීය අධිකරණය පිහිටවලා ඒ හරහා දඬුවම් කිරීමේ යුද අපරාධ වලට දඬුවම් කිරීමේ හමුදා නිලධාරීන්ට ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර එහෙම නැත්නම් ඒක ආරම්භ කරන තුරු දඬුවම් කිරීමේ ක්‍රියාවලිය. ට්‍රාන්සිෂනල් ජස්ටිස් අන්තර්කාලීන යුක්ති ඉටු කිරීමේ ක්‍රියාවලිය. මොකද මේ ක්‍රියාවලිය කටවිනි වගන්තිය ඉතා පැහැදිලිව තියෙනවා. ඒ වගන්තිය තමයි අර සිංහලෙන් පරිවර්තනය කරනකොට විදේශ අමාත්‍යාංශයේ බොරුවට වැරදියට පරිවර්තනය කරලා වැරදි අර්ථයක් කතනක් සපයන්න උත්සාහ කරේ. ඒ වගන්තිය අනුව මොකද්ද කියවෙන්නේ? යුද හමුදාවේ චෝදනාවට ලක් වෙන නිලධාරීන් අධිකරණමය ක්‍රියාදාමයකින් වරදිකරුවන් විය වෙන්න ඕනේ නැහැ. පරිපාලන වශයෙන් චෝදනාවට ලක් වෙන අයට දඬුවම් කළ යුතුයි අන්තර්කාලීනව. එයා හමුදාවෙන් ඉවත් කරන්න ඕන. එහෙම නැත්නම් උසස් වීම් දෙන ක්‍රියාවලියක් නම් ඒක නවත්තන්න ඕන. පිටරට පුහුණුවකට යනවා නම් ඒක නවත්තන්න ඕන. එක්සත් ජාතිකයේ හමුදාවේ රැකියාවකට යනවා නම් මෙහෙන් නිදහස් වෙලා කෙටි කාලිනව ඒක නවත්තන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒ ඒ යෝජනාවෙන්ම කියනවා වෙන රටවල් වලට කියනවා අනිත් රටවල් වලට මෙහිදී චෝදනාවට ලක් වෙච්ච හමුදා නිලධාරියෙක් ඒ රටකට ආවොත් අන්තර්ජාතික අධිකරණ බලය මත එයාට නඩු පවරන්න කියලා. ඒ කියන්නේ කොහෙවත් ඉන්න බැරි වෙන විදියට. හමුදාව කොටු කරලා ඕන බොරු චෝදනාවක්. දැන් මොකද්ද මේ මේ කියන මේකේ ප්‍රධානම දෙයක් තමයි ඊළඟට එන යුක්තිය මේ මේ සත්‍ය සෙවීමේ කොමිසම. සත්‍ය සෙවීමේ කොමිසම මොකටද? සත්‍ය සෙවීමේ කොමිසමේ ප්‍රධාන කාර්යභාරයක් තමයි හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම. ඒ කොමිසමෙන් දඬුවම් කරන්න බෑ තමයි. පල්ලිකුසික මහත්තයා කියන කතාව ඇත්ත. මේ කොමිසමෙන් දඬුවම් කරන්නේ හැබැයි චෝදනා එල්ල කරනවා. මේ මේ අටවෙනි වගන්තියට අනුව හමුදා නිලධාරීන් රස්සාවල් නැති කරන්න එළියට දාන්න අවශ්‍ය නම් හිරිය දාන තත්ත්වයටත් ගේන්න චෝදනා වුණා. අන්න සත්‍යසා කොමිසම කියනවා චෝදනා ඉදිරිපත් කරන්න. ඩයස්පෝරාවට ඇවිල්ලා රාජ්‍ය නෝන සංවිධානයට ඇවිල්ලා හැකිතා චෝදනා දමලා ගහන්න එකෙන් ඉඩ හැදෙනවා. එතකොට මේ අටවෙනි වගන්තියේ තියෙන ඊටාම බරපතලයි. ලෝකේ කිසිම රටක එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අධිකරණයෙන් වැරදි නොකරපු අයට අධිකරණයෙන් වැරදිකරුවන් ලෙස ඔප්පු නොවූ අයට පවා දඬුවම් කරන්න පරිපාලන වශයෙන් දඬුවම් කරන්න මඟ පාද ගන්නවා මේකෙන්. දැන් මේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වෙලා තියෙනවා. අපේ ආමඳුරු කිව්වා මේ ඊයේ පෙරද හෝමාගම අධිකරණය. අපි දන්නේ ගිරිතලයේ හමුදා කඳවුර පරීක්ෂා කරන්න නම් ගිරිතලයේ අධිකරණයකින් ගන්න ඕන. අපි දන්න සාමාන්‍ය නීති අනුව. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අදාළ වන කොළඹ මහේස්ත්‍රාත් සභාවෙන් ගන්න ඕන. එහෙම නෙමෙයි මේ ගත්තේ. හෝමාගම අධිකරණයට කියලා මේ නියෝගය ගන්න. අපි අධිකරණයට අපහාස කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිසේත්ම අපි අධිකරණයට ගරු කරනවා. නමුත් මෙතන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක මතු කරන්න. මේක සාමාන්‍ය මිනිමරුමක් ලෙස මහාධිකරණයට මයිසත් පරීක්ෂණය කරලා මහාධිකරණයට චෝදනා මේ අධිචෝදනා ඉදිරිපත් කරලා මහාධිකරණයෙන් මේ තවදුරටත් සාක්ෂි කඳවන්න පරීක්ෂණ මේ අවසර ගත්තා හෝ අර කියන මයිස්ත්‍රාස් අධිකරණයෙන් අවසර ගැනීමක් නෙමෙයි. මේ මූලික පරීක්ෂණය කරන අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව මෙතනදී රටේ ජාතික ආරක්ෂාව නොසලකා කටයුතු කළා කියලා අපි චෝදනා කරනවා. අධිකරණයට මේ නීතිපති දෙපාර්තමේන්තුවට. මේ නීතිපති දෙපාර්තමේන්තුවට යුතුයකම තිබුණා මේ අවස්ථාවේදී හමුදාපතිවරයාගෙන් ඔහුගේ කැමැත්ත ඔහුගේ උපදේශය කැඳවන්න. මොකද මේක හමුදාවේ ඔත්තු සේවාවට අදාළ ජාතික ආරක්ෂාවට අදාළ බරපතල කරුණක්. ව්‍යවස්ථාවෙනුත් ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රතිපාදන තියෙනවා. මේ තොරතුරු පනතේ පවා මේ අය මහලුකුර කතා කරන තොරතුරු පනතේ පවා ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු මහජනයාට නොදී ඉන්න අයිතිය රජයට තියෙනවා. මේක බරපතල කාරණයක්. ජාතික ආරක්ෂාව කියන්නේ බරපතල කාරණයක්. අපි වගේ යුද්ධයකට අවුරුද්දයකට කොටු වෙච්ච රටක් හැමතිම වට කරලා පහර දෙන රටක්. එතකොට ජාතික ආරක්ෂාවට ඉතා බරපතල ලෙස බලපාන හමුදා ඔත්තු සේවයේ තොරතුරු නිරාවරණය කරන මේ පරීක්ෂණයට අවසර දෙනවා. මේ පරීක්ෂණයට අවසර ඉල්ලා සිටිනවා නීතිපති දෙපාර්තමේන්තුව. හමුදාපතිවරයා හෝ නීති ඊට හමුදාවේ අසහල අංශ වලින් විමසන්නේ නැතිව අපි දන්නා තොරතුරු අනුව ඒක එහෙමයි වෙලා තියෙන අධිකරණයේ සිද්ධ වෙච්ච කාරණේ අනුව අපි දන්නේ ඇයි මෛත්‍රාත්තුමා ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයාගේ උපදෙස් ලබාගත යුතුයි කියලා නීතිපති දෙපාර්තමේන්තුවට පැවසුවේ නැද්ද කියලා ඒක අපිට අදාළ කාරණයක් නෙවෙයි කෙසේ නමුත් මේක යම්කිසි ක්‍රියාවලියේ අස්වාභාවික බවක් පෙනෙන්න තිබෙනවා දැන් මේ තොරතුරු මේ ඔත්තු සේවා නිලධාරීන් කොහෙද ගියේ මොනවද කරේ ඒ අයගේ සියලු තොරතුරු එළියට නිරාවරණය කරන්න මේකෙන් මඟ පෑදෙනවා. මේක බරපතල පාවා දීමේ ක්‍රියාවලියක්. එතකොට දැන් මේ 8 වෙනි වගන්තියේ මේ යෝජනාවේ දෙන 8 වෙනි වගන්තිය දැම්මම ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා කියන එක තමයි පැහැදිලිව කියන්නේ. අපි නැවත වතාවක් මේ රටේ ජනාධිපතිතුමාට සේනාධි නායකයාට අපි කියනවා බොරුවට පෝස්ටර් ගාලා හරියන්නේ නැහැ. වීරයෙක් වෙන්න නම් කරන්න ඕන. මෙන්න මේ ආරම්භ වෙලා තියෙන පාවාදීමේ ක්‍රියාවලියට විරුද්ධව එතුමාගේ එතුමාට බලයටපත් වෙන්න උදව් කරපු NGO කාර්යෝ හතර පහ දෙනෙක් බලපෑම් කරාම එතුමා මේකට අත්සන් කළා. එතුමා එක්තරා අවස්ථාවක අත්සන් නොකළ හිටියා මේ මේ ඔත්තු සේවා නිලධාරීන් අත්තරගුඩු ගැනීමේ නියෝගය. හැබැයි මේ ඡන්දේ තමන්ගේ ඡන්දේ විතරයි තියෙන්නේ. ජනමාධ්‍යම් බරුවට කෑ ගහපු NGO කාර්යෝ හතර පහ දෙනෙක්. ඒ බලපෑමට යට වෙලා ජනාධිපතිතුමා ඒ නියෝගයට අත්සන් කරා. ඒ පාවා දීමේ නියෝගය. ඒක පාවා දීමේ නියෝගයක්. අපි බය නැතුව කියනවා. මේ රට මේ රට බේරගන්න මේ රටේ කොළඹ නගරයේ පත්තු කරන්න තිබුණු බෙදුම්වාදී බෝම්බ 80 ගණනක් නවත්තපු මේ ඔත්තු සේවාව ඒ ඔත්තු සේවාවේ තොරතුරු निराවරණය කරන தත්ත්වයට අදපත් කිරීම පාවා දීමක් මිසක් අපි දන්නේ වෙන වචනයක් කියනවනම් අපිට ඒ වචනේ පාවිච්චි කරන්න පුළුවන් කවුරු හරි පෙන්වා දෙනවනම් අපි දකින්නේ ඒක පාවා දීමක් ලෙස මොකද ලෝකයේ කිසිම රටක එහෙම සිද්ධ වෙන්නේ නැති නිසා ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා රටේ නායකයා ලෙස මේ හමුදාවේ ප්‍රධානියා ලෙස මේ පාවා දීමට හමුදාව ගොදුරු කරන්න තියෙන කුමන්ත්‍රණය අවබෝධ කරගෙන මේක නවත්තන්න වහම ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒක එතුමා විසින් කරන්නේ නැත්තම් අපි ඉල්ලා සිටිනවා මේ රටේ මහජන නියෝජිතයන්ගෙන් ඉතා පැහැදිලිව තමුන්නාන්සලා අපේ හාමුදුරුවෝ පසුගිය පොත්පත් සාකච්ඡාවේදීත් කිව්වා මහජන නියෝජිතයන්ට බරපතල වගකීමක් තියෙනවා මේ පාවා දීම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට එන අවස්ථාවේදී ඊට එරෙහිවන්න එහෙම නැතුව ඔවුන් හිතනවා නම් ජනතාව ගාවට ආපසු යන්න ඒක ලොකු වැරදීමක්. මොකද ඉන්දුලංකා ගිවිසුම හෝ අර 815 ගිවිසුමට වඩා මහා බරපතල පාවා දීමක් මේක. ඒ පාවා දීම අද වචන වලින් වහලා තිබ්බට ඒකේ බරපතලකම හැලු කරලා තිබ්බට පාවා දීම සිද්ධ වෙන අවස්ථාවේදී මේ රටේ මහජනට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට එයාට ඒකේ වන්දිය ගෙවන්න වෙනවා. ඒකේ සාපේට වග කියන්න වෙනවා. ඉතින් නිසා අපි මහජන නියෝජිතයන්ගිනුත් ඉතා බරපතල ලෙස ඉල්ලා සිටිනවා මේ පාවා දීමට දායක වෙන්න එපා. ඒ විතරක් නෙවෙයි දැන් 8 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරමින් මේ කියන යෝජනාව පාර්ලිමේන්තුවට එන්නත් කලින් ආරම්භ වෙලා තියෙන මේ මේ යෝජනාව ක්‍රියාත්මක කරමින් ආරම්භ කරලා තියෙන හමුදාව පාවා දීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න මේක නවත්තන්න මැදිහත් වෙන්න කියලා. ඔවුන් මේක කරන්නේ නැත්නම් අපේ රටේ ජනතාව පාරට බහැලා හරි මේක නවත්තන්න ඕන කියලා තමයි අපි ජනතාවට මතක් කරන්නේ. මොකද මේක ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක්. මේ පාවා දීමේ කිවිසුම ඉස්සරහට ගියොත් මේක අපිට ආපසු හරවන්න ලැබෙන්නේ නැහැ. මේක ඉතිහාසයේ අවසානීය සනිටුවම් කරමින් තමයි අවසන් වෙන්නේ. මෙතනදී අපිට තව ඉල්ලීමක් කරන්න තියෙනවා ගරුතර මහා සංඝරත්නයෙන්. අපි දන්නවා එදා 1815 පාවා දීමේ කිවිසුම අත්සන් කරනකොට ඇහැලේ පොළ, එක්නලි ගොඩලා, මොල්ලි ගොඩලා අපේ රටේ හිටපු මහා නායක ස්වාමින් වහන්සේ කොබ්බෑකඩුව ස්වාමින් වහන්සේ එදා ජෝන් ඩොයිලි පරිත්‍යාග කරපු වෙල්වට් සිවුරක් ඇඳගෙන ගියා ඒ ඒ උත්සවයට සහභාගී වෙන්න පවා දීමේ උත්සවයට 815 කිවිසුම අත්සන් කරන උත්සවයට අපි හිතනවා එවැනි දේ මේ රටේ නැවත සිදු නොවේ කියලා. මොකද අපි ඒකට විශාල වන්දියක් ගෙවලා ඒක අපසු හරවගත්තේ. ඉතින් ඒ නිසා මෙවර මේ මේ පාවා දීමට එදා 815ට අපේ මහා සංඝරත්නයේ යම් නායකයෙක් දායක වුණා වගේ මේ පාවා දීමට දායක නොවේ කියලා. එවැනි කනගාටුදායක තත්වයක් නැවත උදා නොවේ කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නයෙන් දෙපා නමද ඉතා බගයපත්ව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ පාවා දීමට එරෙහිව තමන්ගේ වචන පාවිච්චි කරන්න මේකට විරෝධය එල්ල කරන්න. එහෙම නොකළොත් අපිට ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ ගැන කතා කරන්නවත්. මොකද අපි හිතනවා මේක ඉතිහාසයේ අවසානය කියලා. උන්වහන්සේලාත් මේකට කටවහගෙන ඉඳලා මේ ගැන කතා නොකර මේක යන්න ඇරියොත් ඒක කිසි දවසක උන්වහන්සේලාට ඒකට සමාවක් ලැබෙන එකක් නැහැ කියලා අපි කල්පනා කරා. ඊළඟට දැන් අපේ සෝබිතාමුදුරෝ මේ වෙනකොට මම දන්නේ එක වචනයක්වත් කතා කරන බවක්වත් මාධ්‍යයේ ඉන්නවක්වත් අපිට පේන්නේ මේ පාවාදීමේ ක්‍රියාවලියට ඊටාම දරදිය ඇදලා මේක මෙතෙන්ට ගේන්න මේක සාධාරණීකරණය කරන්න කටයුතු කරපු උන්වහන්සේ අද නිහඬ වෙලා ඉන්නවා. අපි දන්නේ මේ මේ මේ පාවාදීමේ ක්‍රියාවලිය තේරුම් අරගෙන සමාජයට මුහුණ දෙන්න බැරුව හැංගිලා ඉන්නවද? නිහඬව ඉන්නවද කියලා. ඒක එහෙමනම් අපි උන්වහන්සේට සමාව දෙන්න ලෑස්ති. හැබැයි එහෙම නැතුව උන්වහන්සේ මේ සමාජය ඉදිරියට අවිල්ලා මේක පාපොච්චාරණය කරලා මේ සමාජයෙන් සමාව අරගෙන මේ පාවාදීම අපසු හරවන්න කටයුතු නොකළොත් උන්වහන්සේට යන්න අලුතෙන් අපායක් හදන්න වෙයි කියලා තමයි අපි කල්පනා කරන්නේ. ඒ ඒ කටයුත්ත අපේ උන්වහන්සේ තනිකර මතු කරලා උන්වහන්සේට චෝදනා එල්ල කරනවා නෙවෙයි මේ අත්වසෙම මේ පාවා දීමේ ක්‍රියාවලිය සාධාරණීකරණය කරන්න ඉතා බරපතල වෙස දායක වෙච්ච කෙනෙක් තමයි උන්වහන්සේ අනික් රාජ්‍ය නෝන සංවිධාන ඔක්කොම නියෝජනය කරමින් ඒ නිසා උන්වහන්සේ සංකේතයක් ඒකයි අපි උන්වහන්සේ ගැන මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරේ බොහොම ස්තුතියි අයිබුවන් ඔබ සෑම දිනාටම කාල වේලා ඉක්මවා ගිහිල්ලා තින්ද මම ඉතාමත්ම කෙටියෙන් මේ ප්‍රසන්න බණ්ඩ මහත්මයා එකතු කරපු කාර්කීව කාරණාවලට උඩා එකතු කිරීමක් කරන්න විතරයි අදහස් කරන්නේ. දැන් මේ ප්‍රසන්න බණ්ඩාර මහත්මයාත් අපේ හාමුදුරුවොත් පැහැදිලිව පෙන්눔 කරා අද වෙනකොටත් මේ අපේ බුද්ධේ අංශ පාවා දීමේ ක්‍රියාවලිය යලිත් ක්‍රියාවට නැගෙමින් තිබෙනවා කියලා. දැන් තමුන්න්සලා දන්නවා ඇති පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ මහත්මයා hina වෙමින් ප්‍රකාශයක් කළා දකුණේ අය දකුණේ අයව පාවා දෙන්නේ වැනි ප්‍රකාශයක්. ඊළඟට අපි දන්නවා පහුගිය දවස්වල යුද්ධයේදී මේ මානසික මෙහෙයුමේදී හමුදා අනුකණ්ඩ වලට අනදුන් නිලධාරීන්න අර මේ එතුමා කැඳවලා චම්පික රණවක අමාත්‍යවරයාත් සමග සහ රුවන් විජේවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාත් සමග මේ අයට නොයෙකුත් පොරොන්දු දෙමින් තිබෙනවා මේ ක්‍රියාවලිය හරහා හමුදාවට කිසිම ආකාරයක බලපෑමක් වෙන්නේ නැහැ කියලා. අපි අහන්න කැමති මිලිනියම් සිටි වල මොකද්ද වුනේ? අඩුම ගානේ මෙතුමන්ලා ඒ නැති කරපු ජීවිත සම්බන්ධයෙන්, ඒ කරපු පාවාදීම් සම්බන්ධයෙන් අඩු ගානේ අදවත් ජාතියෙන් සමාව ඉල්ලනවාද? හමුදාවෙන් සමාව ඉල්ලලාද? එහි වගකීම අරගෙනද? ඒ අතේ ගෑවිච්ච ලේ සම්බන්ධයෙන් Taman වගකීම අරගෙනද මේ අද ජාතියට ප්‍රතිඥා දෙන්න හදන්නේ හමුදාවට ප්‍රතිඥා දෙන්න හදන්නේ ඉදිරියට එවැනි පාවාදීම් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අමතක කරන්න එපා කිසිම තැකීමක් නොකොට හමුදාවේ يعني 100 ගාණක් මුළු ඔත්තු සේවා අංශයක්ම ඊට තොරතුරු දුන් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතින්ට අයත් හමුදාව වෙනුවෙන් කටයුතු කළ මේ පුරවැසියන් මේ සියලු දෙනාම LTT මිලේච්ඡ ත්‍රස්තවාදයට අමුමුවේ මරා දැමීම සඳහා අවශ්‍ය පාවා දීම මෙවැනි අධිකරණ ක්‍රියාවලියක් කරහා මේ නායකයන් විසින් මීට පෙර සිද්ධ කළා තියෙනවා ඒ නිසා අඩුම තරමින් එහි වගකීම අරගෙන ඊට සමාව නොදී කරන මේ ප්‍රතිඥාවන් පොදු ජනතාව රැවටීම සඳහා කරන ප්‍රකාශ නෙවෙයිද කියන කාරණේ. ඒකම දැන් මේ අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා අර මානව හිමිකම් කොමසාරිස්තුමාගේ ප්‍රකාශය හරහා පැහැදිලි කරා මේ අය අපේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මොනතරම් අසත්‍ය කරුණුද මේ රටේ ජනතාවට කියන්නේ කියලා. දැන් තියෙන්නේ සංවිධානය මේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ඇමරිකානු වාර්තාව සම්බන්ධයෙන් ලංකාව අර සම යෝජකයෙක් බවට පත් වූ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා. එහි මේ ආකාරයට සඳහන් වෙනවා. මම මේක ඉංග්‍රීසියෙන් ඉතාම කෙටියෙන් ඒ අදාළ කොටස කියවලා ඔබතුමන්ලට කියවන්නම්. We welcome the resolution in, in encouragement of Sri Lanka to implement the recommendations of the UN High Commissioner ඒ කමිෂනර්ස් රිපෝට් පටන් ගන්න එහෙමයි. ඒ කියන්නේ මේ සමයෝජනාව තියෙන්නේ. ඒක පළවෙනි මේක තියෙන්නේ අර මේ කොමසාරිස්තුමාගේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මේ පිළිගන්නවා උනන්දු වෙනවා කියන කාරණේ සමග. ඉතින් එතනින් පටන් ගත්තයින් පස්සේ ආයෙ මේක කියන්න කතන්දරයක් නැහැ. ඒ කියන්නේ ඒකෙන් එතනින් එහාට ගියාම කාලය යන නිසා මම මේක කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක පැහැදිලිව තියෙනවා මේ පොදු රාජ්‍ය මණ්ඩලීය විනිශ්චයකරුවන් සහ වෙනත් විදේශීය විනිශ්චයකරුවන්. කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේත් මදි. ඊළඟට චෝදකයන්. ඊළඟට නීතිඥයන්. ඊළඟට පරේෂ ඒ කියන්නේ මේ මේ සඳහා කරන මේ ඒ කියන්නේ ඔය කහස් පොලිසිය වැනි මේ ගැන සොයාබැලීම් කරන නිලධාරීන්. මේ සියල්ල විදේශීය අය. ඒ පැහැදිලිවම තියෙන ඒ අයට කටයුතු කිරීම සඳහා උන්ට පහසුකම් සැලසීම සඳහා කාර්යාලයක් මෙහි පිටවනවා. මේ තියෙන එක විසින් මේවා කරපු එකේ ඊටාම පැහැදිලිව කියලා ඒ අය කියනවා මේ රජය මේ මේ මේ මේ ක්‍රියාමාර්ගයට එකඟ වීම සහ ඊට මේ ඊට ඒ පිළිගැනීම ගැන අපි ඊටාත්ම සතුටටපත් වෙනවා කියලා. ඒක නිසා මේකේ ආයේ හංගන්න කාරණයක් නැහැ. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා තියෙනවා මේ හමුදාව සංඛ්‍යාත්මකව සහ මේ ගුණාත්මකව උන්ගේ රඳවා තිබෙන ආකාරය වෙනස් කිරීම පමණක් නෙවෙයි අපරාධ හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ පනත් වෙනස් කිරීම ත්‍රස්ත ත්‍රස්ත ගස්තකයා මර්ධනය කිරීමේ පන්නත ඉවත් කිරීම සහ බ්‍රිතාන්‍යයේ නම් පැවතෙන ආරක්ෂක නීති පවා වෙනස් කිරීම මේ යෝජනාවලියට ඇතුළත් මේ තියෙන ප්‍රකාශනයේ තියෙනවා. ඔවුන් ඒවා හඳුන්වනවා මේවා ඉතාමත්ම මේ සුබ බලදායි මේ කියන්නේ උන් සතුටටපත් වෙන යෝජනාවලින් කියලා. ඊළඟට තියෙනවා මේ සංහිඳියාව සඳහා උතුරු නැගෙනහිර මේ දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ගැන. ඉතින් මේ තියෙන්නේ මගින් ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානය මගින් කළ ප්‍රකාශය අරගෙන කියවලා බැලුවොත් ඔබතුමන්ලාට ඊටාම පැහැදිලි එක්සත් ජාතීන්ගේ මේ මානවහිමිකම් කුමසුමේ මොකද්ද මේ වෙනකොට සම්මත වෙලා තියෙන්නේ කියන කාරණේ. ඒ නිසා මේ අය මේ ජනතාව රැවටීමේ ක්‍රියාවලියක ඊටාම නිර්ලජ්ජිත විදිහට යෙදී සිටිනවා. ඉතින් අපි ගැන ඊටාම මොකද දැන් ඇත්තටම සන්ත බණ්ඩාර මහත්මයා සඳහන් කරා උඩරට ගිවිසුම ගැන. බෑ උඩරට ගිවිසුම අවම වශයෙන් ගත්තොත් එහි වගන්ති හැටියට ගත්තොත් එහෙම මේ වගන්ති අපේ රට වෙනුවෙන් තියෙන්නේ. ඒ වගන්ති උල්ලංඝනය කරමින් ඒ කියන්නේ එදා බිතාන්න පාලකයෝ අපි රැවට්ටුවේ. ඊට අස්සම් කරපු සුදේශීය නායකයෝ අස්සම් කරපු වගන්තිවල කිසි වරදක් නැහැ. කියන්නේ බුද්ධාගම ආරක්ෂා කිරීමේ මේ රටේ සම්ප්‍රදායන් රැකීමේ මේ රටේ පෙර පැවති සිරිත් පිරිත් ආරක්ෂා කිරීමේ ගිවිසුමකට තමයි එදා බිතාන්නේ මහරජුරුව වෙනුවෙන් ආණ්ඩුකාරවරයා අස්සම් කරේ. දැන් මේ ගිවිසුම තියෙන්නේ එහෙම නෙමෙයි. මේ ගිවිසුම තියෙන්නේ ශ්‍රී ලංකා රජය සම්පූර්ණ මිලේච්ඡ රජයක් වශයෙන් අපි පිළි අරගෙන ඒ මිලේච්ඡත් නැති කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග තමයි මේ ගිවිසුමේ තියෙන්නේ. අපි මෙහෙම කරන්න කැමති වෙනවා. ඒ නිසා ඒ ගිවිසුමට අත්සන් කරනකොටම ශ්‍රී ලංකාවේ හමුදාව, ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සියලු රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව පාවා දී මේ ගිවිසුමකට තමයි මේ අත්සන් කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ අවසාන වශයෙන් අපි අවධානය කරන්න කැමති කාරණේ තමයි දැන් මේ ගිවිසුමේ සම යෝජකයෙක් නැත්නම් ඒ ගිවිසුමේ සම කොටස්කාරයෙක් බවට ශ්‍රී ලංකා රජය පත් වෙලා ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යවලා දැන් රජය උත්සාහ කරනවා මේ සම්බන්ධයෙන් සර්වපාක්ෂික මේ සමුළුවක් පවත්වන්න. ඉතින් අපිට මේක තේරෙන්නේ නැහැ මොකද සර්වපාක්ෂික රජයක් වූ අපි පිළිගන්නවා මේ අභියෝගය ඊටාම බැරෑරුම් අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දෙන්න තිබුණේ සර්වපාක්ෂික පක්ෂ සියල්ල එකතු වෙලා මේ එය මහින්ද රාජපක්ෂ මහත්මයා කිරීමට උත්සාහ කරපු අවස්ථාවේදී ඊට ඉඩ නොදී ඊට එකඟ නොවි එය සියලු වරදේම රජය මත පටවා ඒ රජය පෙරලා දැමීමට කටයුතු කර අඩුම ගානේ තමන්ට බලය ලැබුණෙන් පස්සේ හෝ මේ ජිනීවා යෝජනාව වලට එකඟ වීමට පෙරයි එවැනි සර්වපාක්ෂික සමුළුවක් පවත්වන්න පැති යුතුය තිබුණා. පාවාදීම කරමින් පස්සේ සර්වපක්ෂ සමුළුවක් පැවැත්වීමේ අර්ථය කුමක්ද කියන එක අපිට රජයෙන් උත් ඒකම මෙරටේ වැදගත් දේශපාලන පක්ෂවලිනුත් අපි අහනවා. අද මේ රටට ආදරය කරන පුරවැසියන්ගේ මෙරටට මඟ පෙන්වන භික්ෂුන් වහන්සේලාගේ සහ මෙරට නායකත්වය දෙන දේශපාලන පක්ෂවල යුතුයකම තමයි මේ සුදුකට ඇති මහා පාවාදීමෙන් අපේ මව්ම නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීම ජනතාව පෙළ ගැසීම සහ ඊට අවශ්‍ය පියවර ගැනීම. සඳහාට යම් කිසි ලක්ෂණයක් නැගීමට අවශ්‍ය නම් සුන්දර අවස්ථාව දැන් ඔබතුමාලා මේ මාධ්‍ය හමු කියලා මේ මාධ්‍ය විද්‍යාවේ ඊට වැඩි ජනතාව දැනුවත් කිරීම මේ සම්බන්ධ ජනතාව දැනුවත් කරන්න මොනවද කරන්න ඉවරකට තියෙන්නේ දැන් ඉස්සරහ පියවර ගන්න අපි කීපයක් අරගෙන තියෙනවා දැන් ඉතාලි කරලා තියෙන සම්මන්ත්‍රණයක් නේ ජාතික ඈ එක්කේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ මම දන්නවා ඇති අපි පසුගියදා ජාතික සම්මුතියක් අත්සන් කිරීමට වැඩ කර කටයුතු කරා ඊළඟට මේ මාධ්‍යම කැදීම ඊට පස්සේ ඒ මත පදනම් අපි දැන් මේ වෙනකොට භික්ෂුන් වහන්සේලා හමු වී සමාකච්ඡා කරමින් යනවා මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියන එක ගැන ඉදිරියේදී අපි පත්‍රිකාව පොඩ්ඩක් සකස් සකස් කරමින් තිනවා ඊළඟට ඒ සම්මන්ත්‍රණ මාලාවක් අපි ගැන සාකච්ඡා කරමින් තිබෙනවා හැබැයි අපිට මූලික වුණා කරන්නේ කියන්නේ අත් වශයෙන්ම අපි කනගාටු වෙනවා මොකද පසුගිය කාලේ දැන් උදාහරණයකට ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි කියන්නේ මේක මේ කියන්නේ කිසිම විදිහකට තමුන්නාන්සලාගේ වගකීම නෙවෙයි හැබැයි මේ රටේ කියන්නේ පීඩනය එල්ල කරලා විශේෂයෙන්ම සිංහල මාධ්‍යෙන් මේ ඇත්ත ජනතාව අතරට යෑම වැළැක්වීමට රජය පියවර ගන්නව පේනවා දැන් පහුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන විග්‍රහයට අදාළ චිත්‍රය බැලුවොත් එහෙම එහි පැහැදිලිව තියෙනවා ඔබාමා මේ මෛත්‍රීපාල සිරිසේනව වැළඳගෙන ආදු දෙන අතර පිහියට පිටට කිනිස් එකකින් කිනිස් තබාගෙන සිටින ආකාරය තමයි චිත්‍රයේ තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය හැබැයි සිංහල පාට එකයි දැනගැනීම වැළැක්වීමට දැන් රජයේ යුතුයකමක් තියෙනවා. දැන් අපි පසුගිය මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශ කළා විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පවා සිංහල පරිවර්තනය විකෘති කළායි පළ කළා තියෙන්නේ. දැන් අවසාන වශයෙන් එකඟ වූ එකඟතාව අදටත් විදේශ අමාත්‍යාංශයේ බඩවියේ පළ කළා නැහැ. ඉතින් මේ ආකාරයට විශාල වශයෙන් අසත්‍ය තොරතුරු සමුදායක් මාධ්‍යයට මුදා හැරමින් තිබෙනවා. ඒ නිසා අපිට පළවෙනි කාරණය වෙන්නේ ඒ සඳහා දැනුවත් කිරීම. ඉතින් අද මාධ්‍ය ඊටම ප්‍රබල ලෝකයක අපි ජීවත් වෙන්නේ. يعني මාධ්‍ය විසින් يعني මේ අපේ ගෙවල් වල يعني ඒ දැනුවත්භාවය ගෙවල් තුලට පවා ගෙන යා හැකි තාක්ෂණික දියුණුවක් තියෙන ලෝකයක් අද තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ මාධ්‍ය දෙකරහා කරන දිනුවත් පිළිමත පුදුනෝ ඉතා වැදගත් කියලා. අපි සාමූහිකව වගේම වෙන වෙනමත් අපේ සංවිධාන ජාතිකයකට අදාළ සංවිධාන මේ ජනතාව දිනුවත් කිරීම කිරීමට උත්සාහ කරනවා. ඒකේ එක පියවරක් විදිහට මේ ලබන 8 වෙනිදා මේ බිල්ලෝ නමින් යුතුකම සංවාද කවය වෙන සම්මන්ත්‍රණයක් තියෙනවා අපි උපුටනලට ආරාධනා කරනවා. ඒකත් ඒ කියන්නේ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහත්මයා එක්කම ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා ඇතුළු පිරිසක් එහිදී මේ රටේ ජනතාව දිනුවත් කිරීමට කටයුතු කරනවා. මේමයිදී අනිවාර්යයෙන්ම මහානායක හඳුන්වලා මුණ ගැහෙන්න ඕනේ. හැබැයි දැන් ඒ කියන්නේ ඇත්තටම දැන් වික්ෂුන් වහන්සේලා අතර විවිධ තලවල වික්ෂුන් වහන්සේලා කටයුතු කරනවා. ඒ නිසා මේ මේ දිනවලත් අපි වික්ෂුන් වහන්සේලාත් සමග මේ සංවාදයේ නිරන්තරයෙන් පවත්වමින් තියෙන. ඒ කියන්නේ රට පුරා වික්ෂුන් වහන්සේලා මොකද මහානායක හන්දනලා විතරක් නෙවෙයි ඇත්තටම මේ රටේ ජනමතය සකස් කිරීමේදී අපි දන්නවා මේ රටේ ගමේ පන්සල තමයි ගමට නායකත්වය දෙන්නේ. ඒ වික්ෂුන් වහන්සේලාව දෙනුවත් කිරීමේ ක්‍රියාවලිය අපේ ශක්ති පමණින් අපි උත්සාහ කරනවා කිරීමට සහ ඒ ශක්තියත් එක්ක මහානායක හඳුන්ලාවත් දිනුවත් කිරීමේ ක්‍රියාවලියකට මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඒ සඳහා දැනුවත් දෙමින් කටයුතු කරමින් තිබෙනවා. සමාජයේ සහ යම් යම් ප්‍රතිවෘත්ති යෝජනා කරන දේශපාලන වශයෙන් යම් යම් පිළිස් වාසි සහගත විදිහට යොදා ගන්න තමයි මේ මේ සම්බන්ධයෙන් මේ චෝදනා කරන්නේ. එහෙම නැතුව ජනතාව මේ සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්නේ ජනතාවගේ හිම කිසිම විරෝධයක් නැහැ මේ සම්බන්ධයෙන් කියලා ප්‍රකාශ කිහිපයක් අපට පහුගිය දවස්වල අහන්න ලැබුණා. මේ මේ දේශපාලන පොන් කෙලින්ම කිව්ව දේශපාලන අනාථයෝ පිරිසක් මේ සිදු කරගෙන යන ව්‍යාපෘතියක් විතරයි මේ ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් විරුද්ධ වෙන්නේ. නෑ ඒක අපිට අපිට අභියෝග කරන්න පුළුවන් රජයට පුළුවන් නම් මේ වார்த்தාවල් දෙක සිංහලෙන් සහ දෙමළෙන් සියලුම පුවත්පත්වල පළ කරන්න. රජයට හැකියාව තිබෙනවා සිංහලට සම්පූර්ණ නිවැරදි මේ විදේශ අමාත්‍යාංශ වෙබ් අඩිය වගේ විකෘති නොකොට මහා කමර සාරිස්තුමාගේ වාර්තාව සමගද ඇමරිකන් වාර්තාව පමණක් අපි අර මේ වෙච්ච වාර්තාව පමණක් කියු පමණින් එහි බෑනකම තේරෙන්නේ නැහැ මොකද එහි පළවෙනි වගන්තියේ තිබෙනවා අර මහා කොම සාරිස්කද මේ කියන්නේ ප්‍රකාශිත එක තියෙනවා මහා කොම සාරිස්කේ වාර්තාවේ කරුණු පිළිගෙන තමයි මේ යෝජනාව එළිය එන්නේ ඒතර මහා කොම සාරිස්කේ වාර්තාවේ තමයි සියලුම දරුණුම කරුණු ටික තියෙන්නේ ඒ වාර්තාවත් ප්‍රසිද්ධ කළ යුතුයි ඒ ඉංග්‍රීසි භාෂාවේ අවසන් වාර්තාවේ සිංහල පරිවර්තනයේ පරිවර්තනයේ ඒකට අදාළ මේ කියන්නේ අදාළ ඒ සම්බන්ධ සහසම්බන්ධය දැකගත හැකි ඡේදත් සමග ඒ කියන්නේ දැන් මහ කොමසාරිස්ගේ වාර්තාවට කරන ආතාව ගැන සඳහන් කරනවා නම් එහි මුණුමක් හැටියට මහ කොමසාරිස්ගේ වාර්තාවත් ඊට ඇතුළත් විය යුතුයි පරිවර්තනයේ මේ පරිවර්තන අපි කියනවා සිංහලෙන් ජනාධිපතිතුමාටම පුළුවන් පොත් එදා පුවත්පත් සාකච්ඡා කරන ඔබ වෙලාවෙම පැමිණි මාධ්‍යවේදීන්ට ඒ සිංහල පරිවර්තන ලබා දුන්නා නම් දීලා ඔවුන්ට ප්‍රශ්න අහන්න දුන්නා නම් ඒකට බලා ගන්න පුළුවන් මේ රටේ ජනතාව කොයිතරම් විදියට මේක කියන කාරණාවල් පිළිගනීද කියලා. අනිත් එක තමයි දැන් මේ මාධ්‍ය වලට දීලා තියෙන මේ මේ වාදකය ඉවත් කරලා මාධ්‍ය වලින් විවෘත සංවාදයක් පවත්වනවා නම් මේ කාරණේ පැහැදිලිනේ. ඇයි බය වෙන්න දෙයක් නැහැ නේ දැන් මේ ගැන ඉතාලම දැන් ගත්තොත් එන්නේ ජීල් පීරිස් මහාචාර්ය ජීල් පීරිස් මහත්මයා කියන්නේ හිටපු විදේශමැතිතුමා. ඒ කියන්නේ එතුමාගේ විදේශමැතිවරේ පිළිබඳ යම් යම් ප්‍රශ්න කාට හරි මතු කරන්න බෑ. හැබැයි මේ රටේ හිටපු විදේශමැතිවරයා සහ නීතිය පිළිබඳව ලංකාවේ හිටපු ප්‍රාමාණික උගතේ. ඒතර එතුමා සිංහල පුවත්පතකට ලියූ ලිපිය පළ කර ගැනීම සඳහා මේ එතුමාම විදා ප්‍රසිද්ධිය කරපු ප්‍රකාශයක් එතුමාට ඒ පුවත්පත් ආයතනයේ අධිපතිවරයා දක්වා කතා කරන්න සිද්ධ වුණා කියලා කරුණාකර මෙය පළ කරනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ අපිට පිළිගන්න වෙනවා මේ මේ රටේ නිල නොවන මාධ්‍ය මේ වාරණයක් මේ සම්බන්ධයෙන් ඇත්ත දැන ගැනීමට බාධක පැනවීමක් සහ නිර්ලජ්ජී විදිහට විහිළු තහළු මේ කාරණේදී පාවිච්චි කිරීම. දැන් එක සරල උදාහරණයක් ගත්තොත් අර කැබිනට් ප්‍රකාශකෙට හිටින්න රාජිත් සේනරත්න මෙතිවරයා ප්‍රකාශ කළා තිබුණා 71 රජයත් මනම් පේරි ඝාතනය සම්බන්ධයෙන් සොයා බැලුවට. දැන් මනම්පේරි ඝාතනයේ රජයේ තීරණය කළා හරි රජයේ හමුදාවන් විසින් සැලසුම් කොට ක්‍රියාත්මක කරපු ක්‍රියාවලියක් නෙවෙයි. ඒක හමුදා නිලධාරියෙක් තමන්ගේ බලය ඉක්මවා කරපු කටයුත්තක්. ඒතර ඒක ගැන සොයා බැලීම කියන ගැටලුවක් නැහැ. හැබැයි මේ ජිනීවා වාතාවරණයේ තියෙන එවැනි සිද්ධීන් ගැන සොයන්න නෙවෙයි බොහෝ අය රැවටෙන්නේ ඒකනේ. ඒ වාතාවරණය පැහැදිලිවම කියනවා ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ හමුදාවන් යුද උපක්‍රමයක් හැටියට දෙමළ ජනයා, ඒ කියන්නේ දෙමළ මේ නිරායුධ දෙමළ ජනයා ඝාතනය කිරීම යුදෝපක්‍රමයක් හැටියට භාවිතා කළා ඇති. දෙක ශ්‍රී ලංකාවේ හමුදාව යුදෝපක්‍රමයක් හැටියට දෙමළ දිස්ත්‍රික්කින් දූෂණය කිරීම යොදාගත්තා කියලා. මෙවැනි චෝදනා තියෙනවා. ඒතකොට ඒ සමස්ත හමුදාවටමයි මේ චෝදනාවල යන්නේ සහ දේශපාලන නායකත්වයට. මොකද මේ හමුදාවේ අවසාන වශයෙන් සේනාධිපති වෙන්නේ ජනාධිපතිවරුනේ. හා නැත්නම් රටේ දේශපාලන නායකත්වය. පාලසිරිසේන මහත්මයා ගොනු ප්‍රකාශ කරනවා මේ ඔහු එක්තරා අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහත්මයා විද්‍යාවසන්න අවස්ථාවේදී ඔහු මේ මෙහෙයුම සම්බන්ධයෙන් වගකීම් දරුවා කියලා. එහෙමනම් එතුමාටත් එක්කයි මේ චෝදනා ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ தත්ත්වයන් අපිට නම් මේ මාධ්‍ය කියවනකොට දැන් උදාහරණයකට සරලව ගත්තොත් දැන් මේ තියෙන්නේ ප්‍රකාශනයේ මම වැරදි වෙන්න පුළුවන් හැබැයි මම මෙතෙක් දැක්කේ නැහැ කිසිම සිංහල පුවත්පතක පළ වෙලා තියෙන්නේ. දැන් මේ ප්‍රකාශය කියවුවොත් මේ ඉතාලම පැහැදිලිව තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් මේ කියන්නේ ඔවුන් ප්‍රශංසා කළා දිනවා එක්සත් ජාතීන්ගේ මානවික කොමසාරිස් කාර්යාලයට සහ මෙහි අවසානයේ තවත් අපූර්ව කාරණයක් තියෙනවා මෙහි අවසානයේ තිබෙනවා මේ වාතාව සැකසීමේදී සියලු අවස්ථාවල TNA සංවිධානයේ මතය ඉදිරිපත් කිරීමට සහ එය ඇතුළත් කර ගැනීමට මානව හිකම් සංවිධානයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුති ප්‍රකාශ කරනවා එතකොට අපිට පේනවා කවුද මේ දැන් මේකත් එක්කම ලොකු බරපතල ප්‍රශ්නයක් එනවනේ. දැන් අපි දන්නවනේ මේ රටේ අවුරුදු 30 අවුරුදු යුද්ධය තුල මොනතරම් මානව හිමිකම් ඇත්ත වශයෙන්ම මානුෂිකත්වයේ අපරාධ වුණාද කියලා. දරුවන් ඝාතනය කිරීම ඒ කියන්නේ අර කුඩා සාමාන්‍ය රිහිඳුන් ඝාතනය කිරීම පාසල් සිසුන් ඉන්න දුම්රිය ස්ථානවල පහර දීම, નિરાයුධ මගින් ගමන් කරන දුම්රිය වලට පහර දීම ආදී වශයෙන්. ඒතර මේවට උපකාර කළ, මේවට හවුල් වූ, මේවට උපකාර කළ, මේවට මුදල් පෑදුණු සහ මේවා දේශපාලන වශයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කළා. අයට විරුද්ධව මොකද්ද කියන්නේ? කිසිම දෙයක් නැතුව මේ සියලු විනාශකාරී තත්ත්වයෙන් මේ රට ගලවා ගැනීමට කටයුතු කරපු රජයකට රාජ්‍ය නායකත්වයකට සහ හමුදාවකට එරෙහිව තමයි මේ සියලු යෝජනා තියෙන්නේ. දැන් ඔබතුමාලා කියනට වැඩි වෙනස් කියන්නේ ආණ්ඩුව කියන්නේ ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුව තිබුණා මෙලාට සම්බාධක පනවලා නෑ ඒක හරි දැන් මෙහෙමනේ දැන් දැන් ඔය ඔය ඔය කාරණේදී දැන් බුදුමල දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් වූවානේ දැන් ජනා දැන් අර ප්‍රංශයේ සහ එංගලන්තයේ විදේශ ඇමතිවරු ආවම ජනාධිපතිතුමා ඔවුන්ට සවන් දුන්නේ ඔවුන් ආවේ දැන් ඉඳුලන් දැන් අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට වඩමාරච්චි මෙහෙයුමේදී හැකියාව තිබුණා මේ ත්‍රස්තවාදය අවසන් කරන්න. වඩමාරච්චි මෙහෙයුමේදී ප්‍රභාකරන් ඒ වෙනකොට කොටු වෙලා හිටියේ හමුදාව ජයග්‍රාහී අවස්ථාවක හිටියේ ඉවර කිරීමේ හැකියාව තිබුණා. එදා 87 අද 2015. ඒතර 87 ඒක ඉවර කරන්න බැරි වුණේ බැරි වුණේ ඉන්දියාව මෙදිහත් වෙච්ච හින්දා. ඉන්දියාව මෙදිහත් වෙච්ච හින්දා සහ ජයා ජයවර්ධන ජනාධිපතිතුමා ඒ බලපෑමට යට වූ නිසා. ඒතර ඒ බලපෑම කරන්නමනේ විදේශ මිතුරු දෙන්න ආවේ අපේ අමරසේකර මහත්තයා පැහැදිලි කරේ. ඒ මිතුරු ආවේ රජයට ආධාර දෙන්න. යුද හමුදා උපකරණ වලින් දාලා. යුද ටැංකිය අරන් දාන්න. නැවක් අරගෙන සහායෝනේ. ආයි බේරගෙන යන්න. යුද මේ මේ ක්‍රියා මේ ක්‍රියාන්විත හමුදා ක්‍රියාන්විත නවත්තන්න කියන්නේ යාවේ. ඉතින් හිටපු ජනාධිපතිවරයා ඒ ඒ බලපෑමට යට නොවි මේ යුද්ධය අවසන් කළා. ඉතින් ඒක අපි කියනවද රජය කියන එක නෙවෙයි උතුම්නසලත් මේ රටේ ජීවත් වෙච්ච අයට මාධ්‍යවේදීන් හැටියට මේ ඇත්ත හොයලා බලන්න පුළුවන්. ඒ කාරණා තියෙනවනේ. අපි දන්නවනේ යුද්ධය අවසානයක් දක්වා ගෙනිච්ච කියලා. ඊට පෙර කිසිම අවස්ථාවක එහෙම අවස්ථාවක් අවසානයක් දක්වා ගෙනියන්න බැරි වුණා කියලා. ඉතින් එතකොට දැන් දැන් කිපාල සිරිසේන මහත්මයාම කියනවා නම් මේ නිසයි කියලා මහින්ද රාජපක්ෂලා විරුද්ධව ජාත්‍යන්තරේ පෙළගැසුනේ ඊටම පැහැදිලි මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ උන්ගේ බලපෑමට යට නොවි ශ්‍රී ලංකාවේ මේ කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදී අවසන් කිරීමට නායකත්වය දීම නිසා තමයි මේ රාජ්‍යයන් උරුණ වුනේ. ඉතින් දැන් අද මේ ඇත්ත එක මිතුරු වෙලා ඉන්නවනම් මේ මිතුරුලා ඉන්නේ ඇයි කියන එක මේ වගන්ති කියවම පේනවා. මේ TNA ප්‍රකාශය කියවම පේනවා. මේක පැහැදිලි කිව්වම මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ඒකින්ද මම කියන්නේ අපි කියන දේත් රජේ කියන දේත් පිළිගන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රකාශ ටික එක එක කියවලා බැලුවම ඔබතුමන්ලාටම අවබෝධ කරගන්න පුළුවන් මේ කාරණේ මොකද්ද කරන්නේ කියලා. අපි උත්සාහ කරනවා මේක පරිවර්තනය කරලා සිංහල පත්තරවල පුවත්පත්වල පළ කරගන්න. හැබැයි ගැටලුවක් තියෙනවාද ඒ කියන්නේ තියෙන බලපෑම් වල සීමාව තුල මේ කාරණේ කරගන්න පුළුවන්ද කියලා කියන්නේ දැන් මම කියන්නේ මේ මම අර කලින් උත්තර සිද්ධියදී කිව්වේ අර වගේ විහිළු කරන්න හොඳ නැහැ කියන්නේ මේ මනම්පේරි සිද්ධිය සහ අද මේ සමස්ත රාජ්‍ය හමුදාවකට එළිවන කරන චෝදනා අතර අතිදැවන්ත වෙනසක් තියෙනවා ඒකම මේ දකුණේ අය ගැන මේ කියන කතන්දර කියලා දකුණේ අය කොච්චර පාවතියි මේ කියන්නේ දකුණේ කියන්නේ දකුණේ රජය නෙමෙයි ගාල්ලද මාතරද කියන එක නෙවෙයි ඒ රජය තමයි මිලිනියම් සිටි පාවදීම කරේ කිසිම මේ ඒක ගැන අදටවත් කනගාටුවක් ප්‍රකාශ කළා නේ. අනිත් එක දැන් ආර්ථික සම්බාධක පනවන්න UN එක හරහා පුළුවන් කමක් නෑ. security එකෙන් ගන්න ආර්ථික ආර්ථික සම්බාධක පනවන්න ඕන නම් ඇමරිකාවට කියන්න පුළුවන් අරක දෙන්නේ නෑ මේක දෙන්නේ නෑ කියලා. රට රටවල් වලට කියන්න. ඒ රටවල් වලට පුළුවන් කියන්න. ආර්ථික සම්බාධක පනවන්න UN එක හරහා පුළුවන් කමක් තිබුණේ නෑ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් හරි. security එකෙන් එහෙම තිබුණත් ඒවා ඉක්මවා යන්න තරම් යම් අපිට පූර්වාදර්ශ තියෙනවනේ. චීනය සමග තිබිච්ච ගනුදෙනු ටික සිරිමාව මැතිණියේ කාලි සිරිමාව මැතිණියේ කාන්තාවක් වෙලා බොහොම ඒ බාධක වලට මුහුණ දුන්නනේ සහල් රබර් ගිවිසුම වගේ ගිවිසුම් ගත්තාම ඒ වගේ ආර්ථික සම්බාධක වලට එහෙම අපි යට වෙන්නේ නැහැ මේක ශ්‍රී ලංකාව මේක සශ්‍රීක රටක් ඉතින් ඒ නිසා ඇමරිකන් කාර්යාගේ මේ තහංචි වලට අපි යට වෙන්න අවශ්‍ය කරන්නේ මූලික බොරුව මේ ආර්ථික සම්බාධක ආර්ථික සම්බාධක දානවා නම් security council එකේ යෝජනාවක් ගලලා අනුමැතියක් ලබා ගන්නවා සෙකියුරිටි කවුන්සිල් එකේ ඉන්න චීනේ රුසියාවේ කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. නිකම් බොරුවට මිනිසරට කියන පචන. අර කද්ද මයියක කන්න දුන්නේ නැහැ මේක විවේචන කරන අයට දෙන්න ඕන පුණක්කු. ඒකයි අනිත් එක තමයි අපිට ඇත්තටම දැන් මාධ්‍ය වේත් ඔබතුමන්ලාගෙන් අපිට නිත් එක රට හමු වෙන අභියෝගේ අපි පිළිගන්නවා. ඒ කියන්නේ ත්‍රස්තවාදයේ පරාජය කිරීම ත්‍රස්තවාදී ඉබේ හැටගත්තු දෙයක් නෙවෙයි. දැන් අමරසේකර මහත්මයා 1987 ගණතුරු මැදීම දකින්න උනතුණු පොතෙන් පෙන්වුවේ මේක අධිරාජ්‍යවාදී උමනාවක් මත ත්‍රස්තවාදයට ආයුධ ලැබුණේ මේ පොළවේ ආයුධ හැදුවේ නැහැ උන්ට ආයුධ පුහුණුව මුදල් මේ සියල්ල මේ භූමියෙන් පිට ඒ අවශ්‍ය මේ ත්‍රස්තවාදයේ ගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ලැබුණා එතකොට ඒ ඒ විදිහට වසර 30 ගාණක් කරපු මෙහෙයුමක් තමයි මේ රට බෙදා වෙනකොට උන්ට මේ ඉන්දියන් සාගරයේ ආධිපත්‍ය පවත්වා ගැනීම උමනාවක් තියෙනදී ඒ උමනාව වෙනින් උන් ආර්ථික සම්බාධකව පණවන්න යනවනම් දැන් කොහොම කිව්වොත් එහෙම අපි ඉල්ලම් රාජ්‍ය පිළිගන්නේ නැත්නම් අපිට ආර්ථික සම්බාධක සම්බාධක පනවන කිව්වොත් එහෙම අනේ එහෙනම් කමන්නේ අපිට කන්නන තියෙනවනේ කියලා අපි ඒක පිළිගන්නේ උනේ. අපිට ජනතාවක් හැටියට තීරණය කරන්න වෙනවා අපේ අනාගත දූ දරුවන්ට වඩාත්ම සුදුසු කුමක්ද කියලා නේ. ඒ අභියෝගයට මුහුණ දෙන එක තමයි අපේ යුතුයකම. අනිත් එක තමයි බෙදුම්වාදයට උදව් කරපු රාජ්‍ය නායකයන් ගණනාවක්ම පරලෝ යවල ඉවරයි මේ බෙදුම්වාදයේ විසින්. ඒක තමයි ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ. ඒදී සිද්ධ නොවි කියලා අපිට අනාගතයේ අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගත්තට පස්සේ ඒදී අනිවාර්යයෙන්ම සිද්ධ අනිත් එක මේ බුදුආගම තරහ වෙන්න එපා. සිංහල පත්තර අද කරගෙන බැලුවොත් ඔක්කොම පොල් ගෙඩි අකුරු වලින් තියෙන්නේ මොකක්ද මේ කොණ්ඩය ගැන. මේ ඉංග්‍රීසි පත්තරේ ඉංග්‍රීසි පත්තරේ විතරයි කොහොම පොඩ්ඩකට දාලා තියෙන්නේ. අනිත් ඔක්කොම සිංහල පත්තර මේක වවාගෙන කාලා මේක සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ මනස වෙනාතකට යොමු කරන්න කරන දෙයක් අපිට පේන්නේ. දවස් ගණනක් ඉඳලා මරණ බැලුවම ගැන කතා කරනවා. ඒකවත් නේ අනිත් ඒවා ඔක්කොම පොල් ගෙඩියක් වලට පොන්ඩයක සහෝදරයා මේවා ඌව තමයි තියෙන්නේ. කිසිම හරවත් මම අර කවුද ලක්බිමිටද කොහෙද මම කිව්වා මම සිංහල පත්‍ර දැන් කියවන්නේ නැහැ කියලා. කියන්නේ ඔක්කොම කිසිම හරවත් දෙයක් සාකච්ඡාවක් මේ ප්‍රතිබන්ධාට දොස් කියන්නේ නැහැ මගේ දේ ප්‍රතිබන්ධාව හසුරුවන ආයතනවල ඒක තමයි තේන්නේ තියෙන්නේ. ඒකයි අවසන් කරන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මේ මේ කිව්පු කාරණෙත් එක මේ මරණ දඬුවම ගැන අපි දන්නවා දැන් විදුලි පුටුව මාත්කව අදාළ නැහැ කිව්වා. හැබැයි ඒ අතර මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමේ උමනාව තියෙන්නේ මේ දරුවන් වෙනුවෙන්ද නැත්නම් මේ කරෙන්නා වූ අන්තර්ජාතික මන්ත්‍රණයේ අවශ්‍ය පරිගැනීම් සිදු කිරීම සඳහාද කියන එකත් තමුන්නාන්සලා සොයා බලනවා නම් මම හිතන විදිහට සහ රටට විද්‍රව කරනවා නම් ඒක ප්‍රයෝජනවත් කියන එකයි අපි අදහස. තේත්කෙදි කියන්න තියෙන කාරණයක් තමයි මරණ දඬුවම කියලා පාවිච්චි කරන්න බෑ. මරණයේ දඬුවමක් නෙවෙයි. දඬුවමක් දෙන්නේ ආයති සංවරයට පත් කර ගැනීම සඳහා වරද නැවත නොකිරීම සඳහා. මරණයෙන් පස්සේ කවුද ආයති සංවරයට පත් ඒ නිසා මරණය දඬුවමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මේක අනුමත කරුවේ නැහැ. වෙනත් කිසිදු ආකාරයක අපේ ධර්ම විනය තුළින් මේක අනුමත කරෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. ඒ නිසා මරණය කියන්නේ දඬුවමක් නෙවෙයි. මරණය කියන්නේ ඕනනම් පරිගැනීමක් කියලා කියන්න පුළුවන්. දඬුවමක් කියලා කියන්න බෑ. බුදුහාමුදුරුවන්ට පොඩි සංග්‍රහයක් තියෙන එක. <laughs> <laughs> සංග්‍රහය කරගන්න. ඒ වගේ. අතේ කොහොමද? i think it's in advantage is that you know, basically justifying the, what you have already taken place. Suppose the objective is to Thank you.